විහාරස්ථානාදී විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි අපේ ගෞරවනීය ධම්මික ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහ සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි මේ හැම දිනම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතුර බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ සසර දුකින් නිවෙන සත්‍යන විදක්ෂණය කරන්ට ඒ නිසා හැමදෙනාම ඊ타මත්ම උපනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි එහෙම ඉතාමත් වමනාවෙන් ඕනෑකමින් සකසලා ධර්ම ශ්‍රවණය කළොත් මම හිතනවා මේ පින්වත් පිරිස ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන ඉතාමත්ම වටිනා ධර්ම ඥානයක් පහළ කර ගන්න පුළුවන් වෙයි. පින්වතුනි මේ මක් හොනක් පරක්තරක් ඇති දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දීර්ඝ සංසාරගත ගමනක් අපිට යන්තවල තියෙන්නේ ඒ දුක් සහගත සසර නිමා කරන මාර්ගයක් හරියට හම්බුන නිසා අතීතයේ මේ ලෝක ධාත්වයේ බුදුරජාණන් වහන්සේලා ඕනතරම් පහළ වෙන්න ඇති අපිත් යුගවල කාලවල මිනිස්සුවල ඉඳත් ඇති ඒ ඒ කාලවල අපිට හරියට වැඩ තියෙන්න ඇති. ගෙවල් දොරවල් වල වැඩ, දුවා දරුවන්ගේ වැඩ, කුඹුරු හේන් වතු පිටිවල වැඩ මේ වගේ නොයෙක් නොයෙක් කර්ම කාරණා නිසා අපිට හොඳට සකසල සද්ධර්මය එදත් අහන්න බැරි වුණා. ඒ බුද්ධ ශාසනය එකක්වත් මනාකොට ඇසුරු කරන්ට බැරි වුණා. ඒ ශාසනයක අපිට දුක ගෙවෙන භ්‍රමචර්යාවේ හැසිරෙන්න පුළුවන් කමක් ලැබුණේ අහලා ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇයි ලැබුණේ නැහැ කියලා මම ස්ථිරව කියන්න කොහොමද? අද සසර අනුව දිවෙන අපේ ජීවිතයේ සාක්ෂියක් නිසා. මොකද එදා ඒ වගේ ශාසනයක හොඳට ධර්මය අවබෝධ කරගෙන ඒ දුක් නැති වෙන ප්‍රතිපදාව ඇතුළුනම අද මේ බුදුතරත්ම කෙනෙන්නේ නැති නිසානේ. ඉතින් බුදුජානන් වහන්සේ දේශනා කළේ අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාර මුබ්බා කොටන පඤ්ඤායි. මාන්නේ සසර මුල් කෙලවරක් වෙන්නේ පණවන්නත් බැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් බැහැලා තණ්හාව නැමැති සංයෝජනේ අපි හැම කෙනෙක්ම ඒ මේ අත දුවනවා සැරසරනවා. මේ ඒමියට දුවමින් පරිසරමින් අනන්ත සංසාරෙදි එහෙම ඇවිල්ලා අද මෙතනත් උපන්. උපන්න දවසේ ඉඳන් මේ ජීවිතේදී අද මෙතන වරුණොත් අනාගතේටත් කොතනද කොතනද මොන මොන විදිහට හරි ඉපදිලා. අපි මොකද මේ කොහොමද මොනවද හොයන්නේ? එක දෙයයි. මොකක්ද? දුක නැතුව ඉන්න. දුක් ජීවිතයෙන් අයින් කරගන්න තමයි මේ හැම ජීවිතයකම උත්සාහවත් වෙන්නේ. තාපැත්තෙන් ගත්තාම සැප සතුට දෙක ලං කරගන්න. අපිට හිතුණට ගෙවල් හදනවා, ඉඩකඩම් ගන්නවා, යාන වාහන ගන්නවා, දුවා දරුවා හදනවා, වෙලෙල්ල දාන් කරනවා, රැකිරක්ෂා කරනවා, ඉගෙන ගන්නවා කියලා ලෝකෙ තුල නොයෙක් නොයෙක් අරමුණු කාරණා පෙනෙන්න පුළුවන්. නමුත් ටිකක් නුවණින් ගවේෂණය කළ බැලුවොත් ඔය හැම දෙයක්ම අපි කරන්නේ ඇයි කළා තියන්නේ කියලා බැලුවොත් ඔය හැම දෙයක් තුළින්ම අපි උත්සාහවත් වෙලා තියෙන මොකේද දුක අපේ ජීවිතයෙන් අයින් කරගන්න සැපසතුට දෙක ළඟා කරගන්න තමයි විහිසලා තියෙන්නේ අනන්ත සංසාරෙදි ඒ වගේ මේ ජීවිතේ උපන්න දවසින්ද මේ මොහොත දක්වා හැම ඉරියව්වක් නෑර අපි සිදු කරන්නේ ඒක වුණාට ඒ අපි හැමෝගේම මරණාසන්න මොහොත වෙනකොට අපි හැම කෙනෙකුටමත් ලෝකෙ තුල ඉන්න නොලැබෙන එකම දේ ඒකයි මොකද්ද දුක ජීවිතෙන් අයින් කරන්න සැප සතුට දෙක ළඟා කර ගන්න. පින්වත්නි හොඳට මතක තබා ගන්නට ඕනේ ලෝකය තුල දුක අයින් කරගන්න ක්‍රමයක් තිබුණා නම් ලෝක තුල සෑහීමට සැනසීමටපත් වෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් ලෝතර බුදුජාන් වහන්සේලා ඕනේ නැහැ. බුදුජාන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. නමුත් මේ ලෝකය තුල මේ ලෝකයේ තුල මොනම විදිහටවත් දුකේ සංසිඳීමක් වෙන්නේ නැති නිසා සැප කියන ධර්මතාවයේ ස්ථාවර පැවැත්මක් නොලැබෙන නිසා තමයි ලෝතර අභිජන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් අද දවසේදී හරි අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය අවබෝධ කරගත්ත ඇත්තටම ලෝකේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේම පහළ වෙලා දේශනා කරන්නෙම ඒ ටික. අපි හැමදාම හොයපු හැමදාම හොයන ප්‍රශ්න ටිකට උත්තරමයි. දුක කියන්නේ මොකක්ද? ඒ දුක ජීවිතයෙන් අයින් කරන්නේ කොහොමද කියන එකම තමයි බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවල ඉලක්කයක් මාතෘකාවක්. සැප කියන්නේ මොකක්ද ඒ සැප ළඟා කරගන්නේ කොහොමද කියන එක තමයි ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවල අර්ථය ජීවිතයෙන් දුක අයින් කරගන්නට ජීවිතයකට සැප ළඟා කරගන්නට මාර්ගය පෙන්නපු උත්තමයේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ අපි ඒ බුදුහාමුදුර අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියනවා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අපි කියනවා. ඒ උනාට වචනෙට විතරයි. නමුත් අබෞද්ධ ලෝකයා අබෞද්ධ ලෝකයා ජීවිතේට දුක එනකොට ධර්මය නොදන්නා කෙනා ඒ දුක අයින් කරගන්න සැප ලං කරගන්න අනවබෝධයෙන් යුක්තව අනාර්ය විදිහට කටයුතු කරනවා නම් අපි බෞද්ධ කියා හැමෝම කරන්නේ ටිකමයි. එහෙමනේ අපි බෞද්ධයි කියලා කිව්වොත් අපි පොඩ්ඩක් බලමු. ධර්මය නැති මේ ශාසනයෙන් බැහැර කෙනෙක් මොකද කරන්නේ? එයා දන්නවා මොකද්ද? ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මහලු බව දුකයි මරණය දුකයි අප්‍රියං ආයතන දුකයි ප්‍රියදී නැති වෙනක දුකයි හිතන බලාපොරොත්තු වෙන දේවල් නැති වෙනක දුකයි කියලා එයාට තේරෙනවා හැබැයි ඒ තුල අඥාන කමටයි තේරෙන්නේ මට මේ දුක එන්නේ මගේ දුව පුතා දරුවන්ට මේ දුක එන්නේ කියලා දුක ආත්ම කරගෙන තියෙනවා ආත්ම කරගෙන හරි එයාට ඒ ටික දුකයි කියලා තේරෙනවා ඊට පස්සේ එයා දුක ඇති වෙන හැටි දන්නේ මොකද්ද? කොහොමද? සල්ලි මිල මුදල් නැත්තම් දුක් වෙනින්ද වෙනවා. ගෙයක් දොරක් නැත්තම් දුක් වෙනින්ද වෙනවා. ඉඩ කඩක් නැත්තම් දුක් වෙනින්ද වෙනවා. දුව දරුවෝ නැත්තම් දුක් වෙනින්ද වෙනවා. ගාවට දුකේ නිරෝධයක් ගන්නවා ඒගොල්ලෝ. මොකද සල්ලි තිබ්බොත් දුක නැති වෙහිටිය හැකි. හොඳ ගෙයක් දොරක් තිබ්බොත් දුක නැති වෙහිටිය හැකි. ඉඩකඩ මිල මුදල් තිබ්බොත් දුක නැති වෙහිටිය හැකි. යාන වාහන තියෙන දුක නැතුව හිටිය හැකි. කවුරුත් දුක නැතිකමට කැමති. ඉතින් මුළු ලෝකෙම දුක නැතිකමට කැමති. ඉතින් කඩාගෙන බිඳගෙන දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින දේ සාක්ෂාත් කරගන්න ඔක්කොම දුවනවා. තමන්ගේ දුක නැතුව ඉන්න මොකද කරන්නේ? ගෙවල් හදනවා. ඉඩකඩම් ගන්නවා. වාහන ගන්නවා. මිල මුදල් එකතු කරනවා. රැස් ආරක්ෂා හොයා ගන්නවා. හොඳ ඒවා. දුවා දරුවෝ ඇති කරනවා. ඔක තමයි අබෞද්ධ ලෝකයේ දුක් නැති කරන ප්‍රතිපදාව. බෞද්ධ කියලා කිව්වට අපි කරන්නේ ওই ටිකමයි. එතකොට මේ අබෞද්ධ ලෝකයා දුක නැති කරන්න කියලා යමක් යමක් කළොත් කරන කරන දේ දුකක් වෙනවා. දුක නැතුව හිටිය හැකි කියලා වාහනයක් ගන්නවා, වාහනේ හැප්පෙනවා, කැඩෙනවා, පෙරලෙනවා. ඒක දුක. ඈ ඉඩකඩම් මිල මුදල් ගන්නවා, ඒවා තබා ගන්න බැරුව හොරු වතුරන්ගෙන් වැස්සෙන් අවුවෙන් මොකකින් හරි විනාශ වෙනවා, කෑග ගහනවා. දුවදරු ඇති කරගත්තාම සැපයි කියලා දුක නැති වෙන්න පුළුවන් කියලා දුව දරුව මොනුපුරු මිනිකටව හදා ගන්නවා. ඒ අය ලෙඩ වෙනවා, පිළිකාදී රෝග හැදෙනවා, මැරෙනවා. ඊට පස්සේ පපුවේ අද්ද ගහනවා, පෙරුලි පෙරුලි යනවා, කෑ ගහනවා. මේ සැප ගන්න කියලා හදපු දේම දුකක් වෙලා. ඒත් ඒක පේන්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ. ඉතින් අපි බෞද්ධ වුණාට අපි ඔක්කොමල කරන්නේ ඒක තමයි. ඔබ්බන්තු ලෝකයටයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ওই දුක ගන්න ක්‍රමයක් වැරදි. ওই දුක ඇති වෙන විදිහත් වැරදි. ওই දුකේ නැතිවීමත් වැරදි. නැති කරන මගත් වැරදි කියලා බුදුරජාණන් වහන්සේ වෙනමම දුක ජීවිතෙන් අයින් වෙන්නේ දුක කියන්නේ මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒ හේතුව අයින් කළොත් මෙන්න මේ දුක නැති කරන්න පුළුවන්. ඒ දුකේ නැතිකමම පරම සැනසෙල්ලයි සපතයි කියලා කවදාවත් නැති වෙන සැනසෙල්ලපු සපතකුත් වෙනවා කියලා. ඉතින් මම මේ තුන්තුන්ට පැහැදිලි කරන්නේ ඒ අබෞද්ධ ලෝකයා දුක නැති කරන්න කියලා ඔහි දුවනකොට දුවන්නම් වාලේ දුවන්න එපා. පොඩ්ඩක් නතර වෙලා බලන්න. කවුරු හරි කියනවා නම් ගෙවල් හදලා ඉඩකඩම් හදලා මිල මුදල් එකතු කරලා දුවදරු හදාගෙන දුක නැතුව ඉන්න පුළුවන් කියලා ප්‍රශ්න කළා අහන්න මේ ලෝකේ මිල මුදල් උතුරලා යන්න තියෙන ධන කුවේරයෝ ඉන්නවා මහා විශාල ගෙවල් දොරවල් මේ අපි උගේ පොඩි එකක් නෙමෙයි මහා විශාල મંદિર තියෙනවා දරුමල්ලෝ අපිට වගේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි පරම්පරා ගන්නත් ඉන්න අය ඒ අය ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය මිදිලද කියලා හිතලා බලන්න. අජරාමර වෙලාද, සුවපත් වෙලාද කියලා බලන්න. එහෙමනම් අපි මේ බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන ධර්මල්ලෙක් හදාගෙන දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතනවනම් ඒක මොනතරම් විහිළුවක්ද කියලා හිතන්නේ. නේ? එහෙම අපිට හිතන්න පුළුවන්. රස්සාවක් කරන්න මුදලක් හම්බ කරන්න ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න දුක නැති ඉන්න නෙමෙයි. ගත වෙන ජීවිතේ ජීවත් කරන්න. හොඳට මතක තබාගෙන මේකේ දුක අයින් කරන්න බෑ. ඔක තව දුකට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් හිතාගෙන ඒ පැත්තත් බලලා එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළ දුක නැති කරන නියම මාවත මොකද්ද කියලා ඇත්තටම හොයලා අද දවසේදී අපි ආදරෙන් ඒ ප්‍රතිපදාවට නැඹුරු වුණොත් ඒ ප්‍රතිපදාව තුල හිටියොත් මේ ජීවිතේ විතරක් නෙවෙයි අනන්ත සංසාරෙම අපි හොයපු දුක අපේ ජීවිතෙන් අයින් කරගන්න සැප සතුට දෙක ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙච්චී ආර්ථය සාර්ථක කරගන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් ඉතින් ඒ සඳහා හොඳ වටිනා අවබෝධයක් ලබා දෙන දහම් කරුණු ටිකක් පැහැදිලි දෙන්න කළ දෙන්න පුළුවන් සූත්‍ර පාඨයක් තමයි මම මතක් කළේ. ඒකට හේතුව ලෝකෙ තුල දුක නැති කරන්න කියලා එක එක දේවල් කළා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කිව්වා මෙහෙම දේශනා කළා කියලා මේ ශාසනයටත් ඇවිල්ලා ඒකේ තුලක් අද එක එක අදහස් එක එක දෘෂ්ටි තියෙනවා. කෙනෙක් කියනවා මෙහෙමයි කරන්න ඕනේ. නැත්තම් මෙහෙමයි කරන්න ඕනේ. මේ විදිහට කළාම දුක නැති වෙන්නේ. තව කෙනෙක් නෑ මේ විදිහට කළාම දුක නැති වෙන්නේ කියලා ඔන්න එක්කෙනෙක් කිව්වම ආ ඒක වෙන්නේ නැති කියලා ඔන්න ඒ පැත්තට දුවනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ. ඒකද මේ කරන්න ඕනේ දුක නැති වෙන්න මෙන්න මේක කරන්න. ආ ඒක ඇත්ත වෙන්නේ නැති කියලා ඔන්න ඒ පැත්තට දුවනවා. තව එක්කෙනෙක් කිව්වම තව පැත්තට දුවනවා. අපි හැමදාම කළේ ඒක. තාම අපිට දුක නැති කරගන්න මාර්ගයක ගමන් කරන එක පැත්තකින් තකෝ මාර්ගය කියන එකවත් හරියට නිශ්චය කරගන්න පුළුවන් කමක් නැති වෙලා. ඉතින් ඒ නිසා අපි ඇතත් නැතත් තව කෙනෙක් ඇතත් නැතත් සැබෑවටම මාර්ගය කියන්නේ මොකක්ද කියන කාරණාව පහදා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ විරජං වේතවලං ධම්මචක්කං උපදපාද කෙලස් රජස් නැති කෙලස් මල නැති පිරිසිදු ධම්ම රස උපද්දවා ගන්නට පුළුවන් වටිනා තරුණ ටිකක් මම අද කියලා දෙනවා මේ ටික හරියට තේරුනොත් මොකක්ද හරපටි බද්දයි මේ මේ මේ හරපටි බද්ද වෙන්නේ නැහැ ඒ කියන්නේ අනුන් පිහිට කරගෙන පිළිසරණ කරගෙන ඉන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ කාලේදී බලන්න සමහරට ස්වාමීන් වහන්සේ නමක් වේවා ගිහි කෙනෙක් වේවා කමඨහනක් අරගෙන කැලේකට ගියාම ආයෙ තමන් රහත් වුණා කියන එක පාවල දෙන්න පෙන්වන්නයි එන්නේ. ඒ වගේම අපි දන්නවා ඉස්සර එක දේශනාවක් අහනකොට මොන 500ක් සෝවාන් වුණා. 1000ක් සෝවාන් වුණා. අච්චර අච්චර දෙනෙක් මඟපල ලැබුවා. අද අපිට බණක් නෙමෙයි බණ අවුරුදු ගානක් ඇහුවා සෝවාන් කියන එකට ඒ වගේ එකක් හිතා ගන්නත් බැරි වෙලා නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ මේකේ නේද? එහෙමද හිතෙන්නේ නැද්ද? එදා අපිට හිතෙන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බණ කියනකොට එදායේ මාර්ගඵල ලැබුවා. මොකද ඒ අය පුණ්‍යවන්තයි. අද මෙච්චර බණ කිව්වොත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැති අදායට පින් නැහැ පාරමිතා නැහැ වගේ තැනකින් අපි ඕක සසරට දාලා වාසනාවට දාලා බර කරලා ඉන්නවා. පින්වතුනි එහෙම නිවන් දකිද්දී පිනක් නැත්තම් බුද්ධෝත්පාද කාලෙක සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුෂ්‍යාත්මය භාවයක් ලබලා ඉන්ද්‍රිය අංග විකල නොවි හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන සම්පත්තියක තු අපි උපදීද ඉතින් පින් ඇති කෙනෙකුට ලැබෙන්න ඕනේ වටපිටාව ওই ටික නෙමෙයිද ওই ටික ඉතුරු ටික තියෙන්නේ වීර්ය මත නුවණ මත එහෙනම් අද අපි යෙදෙන යොදවන ප්‍රතිපදාවල් වල මොකක් හෝ කොතනක හෝ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා වගේ කියලා හිතන්න. අපි පොඩ්ඩක් බලමු. එතකොට ඒකයි මම කිව්වේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඒ හිටි හිටි තැන්වලම මේ ලෝකෙ කිසිම කෙනෙකුට සාධාරණ නැති ලෝකයට අයිති නැති දහම් ඥානයක් ඉපදිලා මම ශේක භූමියටපත් වුණා මම ශේක ප්‍රතිපදාවෙන් යුක්තයි පුතඥයන් හා සාධාරණ නොවන නෝනක යුක්තයි කියලා කියන්න පුළුවන්කම දේශනාවල අවසානයේදී තිබුණා. ඒ බුදුබණම නම් අද කියන්නේ. ඒ සම්දිත්තිකයි අකාලිකයි ඒ පස්සිකයි යෝපනායිකයි පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝ තම තමන් තුළ උපදවාගත යුතුයි කියන ಗುಣ ටික තියෙනවා. අද ඔක්කොටම අපි ඔක්කොම ගොඩක් දෙනෙක් කාලා කන්නේ ඒක එක්කෙනෙක් දෙන්නෙක්වත් නැද්ද කාලා කන්නේ නෝන. ඔක්කොම කාලා කන්නේ. ඇයි එහෙම ධර්ම පහල නොවෙන්නේ? මම කියන්නේ මේ ධර්මයේ අපි තේරුම් අරගෙන තියෙන පැවැත්මල් වල අඩුවක් තියෙනවා. ඒ නිසාමයි මේ විවිධ මතවාද තියෙන්නේ. සාමිච්ච ප්‍රතිපන්න නම් හරියට සමග ප්‍රතිපදාවක් තිබුණා වාද විවාද කවදාවත් ඇති වෙන්නේ නැහැ. කොතනක හරි වාද විවාද කෙරෙනවා නම් ඒකෙන්ම තියනවා ඒ තුල මොන හෝ අදුපාදුවක් කියන එකයි මගේ අදහස. ඒ නිසා ඔබට මේ ජීවිතයේදීම බුදුහාමුදුරන් කම්පාවෙන් දේශනා කළේ ධර්මය අවබෝධ කරගෙන අනන්ත පරිමාණ දුක් සාගර සසර නිමා කර ගන්න පුළුවන් වටිනා දහම් ටිකක් මම මෙතන ඉඳලා කියලා දෙනවා. මේ කියලා අද කියලා දෙන්න දහම් ටික අද්භූත ආශ්චර්යමත් ටිකක්. හරිම අමාරු. හරිම අද්භූත දෙයක්. හැබැයි මුලින් මතක් කරගන්නත් ඕනේ. අද මම කියලා දෙන දහම් ටික වෙනදට වඩා ගොඩක් වෙනස්. ඒකෙන් කිව්වේ ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් කියෝ. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොටත් බුදුරජාණන් වහන්සේටම වැටුණාලු මම අවබෝධ කරගත් ධර්මය අතිශය සියුම් අතිශය ගැඹුරුයි. මේ පංචකාමයේ වළඳන ලෝකයට මම මේ කියන ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නැහැ. මම මේ ධර්මයේ දේශනා කරන්න ගියොත් ලෝකයේත් එක තේරුම් ගන්න නැත්නම් මට වෙහෙසක් වෙනස පවතී කියලා ධර්ම දේශනා නොකර ඉඳ හිත මන්දාය උත්සාහය බවට නැමුණලුනේ. දැන් මහා ප්‍රඥාගේ ආරාධනාවෙන් භාග්‍යතුන් වහන්සේ බුදුන් වහන්සේ ලෝකය බලනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා දැකලා ධර්ම දේශනා කළා. මම ඒක මතක් කරගන්නේ බුදුරජාණන් වහන්සේලාට පවා මේ ධර්මයේ සියුම් ගැඹුරයි කියලා හිතුණා නම් ඒ ධර්ම ගැඹුරු වෙන්න බෑනේ. අද අපිට අහන්න හම්බ වෙන ධර්ම දේශනා තුළ අපිට මොන විදිහටවත් තේරෙන්නේ නැති මහා පෙරවිල්ලක් වගේ තේරුම් ගන්න අමාරු. ඒබඳු ගහන් කොට සම්බයලා. නෑ අපි ඔක්කොම දන්න ටික ම හම්බ වෙනවානේ. ආය අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සමහර විට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හේතු සම්පත් වෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා දැකලා යොදුම් ගන්න කොටිනවා. ඒ මඟ දෙපස කී දහහක් පහු වෙනවා ඇත්ත. මොකද බුදුරජාණන් වහන්සේලා කියන්නේ කෙලෙස් වශයෙන් පැත්තකට ඇදලා මූණ බලලා බණ කියනවාද වාසි බලාද නෑ. නමුත් ධර්මය අවබෝධ කරගන්නට හැකියාව තියෙන කාය කල්පවැසෙන්ට ප්‍රමුඛත්වය දෙනවා. සමහර විටක බණ ධර්ම දේශනා කරන ඉස්සෙල්ල පිරිස දිහා බලනවලු. මෙන්න මේ කෙනාට නම් පුළුවන් අද මේ ධර්මය අවබෝධ කරගන්න කියලා එයාගේ ඥාන ශක්තිය බලාගෙන ඒ පැත්තට බර වෙන විදිහට ධර්ම දේශනා කරනවා. මොකද අනිත් අය ගැන කරුණාවක් නැහැ. ඒ වගේ සියුම් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඇස් ඇති අය දකිනවා. ඇස් නැති අය නොදකිනවා. ආන් ඒ වගේ හරි සිවුම් ධර්ම වෙනකට නම් කියන බණ ටික අපි ඔක්කොටම තේරෙනවානේ. ඔගලන්ට දුකයි නේද? ලෙඩ වෙනව නේද? මහලු වෙනව නේද? මරණයට පත් වෙනව නේද? කිව්වම අපිට කාටද තේරෙනවා. ඕක තමයි දුක. අපි රූපෙට, ශබ්දෙට, ගන්ධෙට තණ්හා කරනවානේ. කාටත් ඒ රෝග තමයි තණ්හාව. ওই තණ්හාව නැතිකොළු දුක නැති වෙනවා. මේ සම්මාදිට්ඨි මේක තමයි මාර්ගය. ඕක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. දැන් ඔක්කොම කාටත් තේරෙලා. කාටවත් නොතේරිච්ච තැනක් එහෙම තියනවද? නැහැ. එහෙනම් මොකද්ද ඔය සමහර කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඇස් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සමහර කෙනෙකුට තේරුම් ගන්න බැරි මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ දර්ශනය මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකාව වශයෙන් තැබුවේ බුදුජනන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ තියෙනවා මජ්ජේ කියලා සූත්‍රයක්. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාම වැඩ ඉන්න කාලේ භික්ෂු මහන්සලා ඇතිවෙච්ච ධර්ම සංවාදයක් සාකච්ඡාවක් මත පදනම් වෙච්ච එකක්. ඒ බරණැස ඉසිපතනාරාමේ බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ සිටිය ඒ කාලේ එනකොට ස්වාමීන් වහන්සේලා උදෑසන දහවල් පින්දපාත ගිහිල්ලා පින්දපාතෙන් පස්සේ හවස් කාලේ ධම් සභා මණ්ඩපයට එකතු වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ අටක වර්ගයේදී දේශනා කළ සෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලක්පති තම් භූමි මහා පුරිසෝති සෝද සිද්ධනි වචකා යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා අන්ත දෙක දුරු කරලා මැදද තෘෂ්ණාවසෙන් තැවරෙන්නේ නැතුව ඉන්නවා නම් අන්ත දෙක දුරු කළා මැදද තැවරෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න එයාට කියනවා තෘෂ්ණාව ඉක්මවපු මහා පුරුෂයා කියලා. තෘෂ්ණාව ඉක්මවපු මහා පුරුෂයා කියලා. එවත්නි අන්ත දෙක කියන්නේ මොකක්ද? මැද කියන්නේ මොකක්ද? තෘෂ්ණාව සිබ්බණිය කියන්නේ මොකක්ද? කියලා කතාවක් ඇති වෙනවා. ඉතින් එක එක ස්වාමීන් වහන්සේලා එක එක පරියයන් දේශනා කළා. එක ස්වාමීන් වහන්සේ යමක් දේශනා කළා. රූපං කෝ ආසු ඒකෝ අන්තෝ නාමං ဒ ුතියන්තෝ විඥානං මජ්ජේ තණ්හා සිබ්බනේ තණ්හා තස්ස තස්සේව භවස්ස අබිනිපත්‍ය තණ්හායනං තස්ස තස්සේව භවස්ස අබිනිපත්‍ය එක ස්වාමීන් වහන්සේලා දේශනා කළා මොකද්ද? අවත්නි රූපය කියන්නේ එක අන්තයක් නාමය කියන්නේ දෙවෙනි අන්තයයි විඥානයේ මැදයි. මේ තෘෂ්ණාවට කියන සිබ්බණිය කියලා මොකක් නිසාද තෘෂ්ණාව ඒ ඒ භවයේ උප්පත්තියට පමුණවන උප්පත්තියට අරගෙන යන ඒ නිසා සිබ්බණිය කියන්නේ ගෙතුම කියන එක. සසර ගෙතුම සසර එතුමට එතුම නිසා මේ තෘෂ්ණාවට සිබ්බණිය කියලා කියනවා කියලා මතක් කළා. ඉතින් ඔය සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියාම බුදුරජාණන් වහන්සේ මේ හැම දිනාම දේශනා කරපු දේශනාව සුභාසිතයක් සුදේශිතයක් කියලා අනුමೋದනුත් උනා. අපි පොඩ්ඩක් දැන් බලමු හොඳට බලන්න අපි දන්නවා තෘෂ්ණාව නැමැති මේ සංයෝජනීය නැති නොකළොත් දුරු නොකළොත් ඒ කාන්තේ මේ සසර නැවත නැවත නැවත නැවත ඉපදිනවා කියන එක වළක්වන්න බෑ නවත්තන්න බෑ. එහෙනම් සසර නැවත නැවත ඉපදෙන දුක කරා පමුණවන දුකට ගෙනියන ඒ තණ්හාව අයින් කරන්න පුළුවන් උනේ කාටද? තණ්හාව අයින් කරපු මහා පුරුෂයෙක්. තණ්හාව අයින් කළ මහා පුරුෂයා කියලා කියන කාටද? රහතන් වහන්සේ නමකට. ශේක පුද්ගලයා කියලා කියන්නේ තණ්හාව අයින් කළ මහා පුරුෂයෙක් වෙන්න හික්මන කෙනා. එතකොට දැන් හොඳට බලන්න එයා තණ්හාව අයින් කළ මහා පුරුෂයෙක් උනේ කොහොමද? රූපේ අන්තයට වැටුනේත් නෑ. ඇයි රූපේ අන්තයට වැටුණා නම් තණ්හාව කියන එක හිඳින්න පුළුවන්ද? හික්මවා ගන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා තමයි මේ පැත්තට යන්න එපා කියන්නේ. නාමයේ අන්තයට වැටුනේත් නෑ. නාම පැත්ත ඇසුරු කළොත් නාම ධර්ම ටික හිතියොත් තණ්හාව හිඳින්න තණ්හාව නැති කරන්න පුළුවන්ද? බෑ. මේ නාමයන්තිටත් යන්නේ නැතුව රූපයන්තිටත් යන්නේ නැතුව මැද විඥානම් මංචේ සිත නැදයි. හැබැයි ඒ තුලද ඇලෙන්න බැඳෙන්න හසු වෙන්න කිසිවක් නැති වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට හිතියොත් මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් මොනම විදිහටවත් රූපේ අන්තකට යන්න බෑ. රූපයක් ඇසුරු කරන්නම බෑ. නාම ධර්ම ටිකක් ඇසුරු කරන්නම බෑ. නාම රූප දෙකෙන් එකක්වත් ඇසුරු නොකොට නාම රූප දෙකෙන්ම මිදිලා පවතින සිතක් වෙන්නට ඕනේ. ඒ විඥානයක් තියෙනවා. නාමයට ඇසුරු වෙලත් නැහැ, රූපය ඇසුරු වෙලත් නැහැ. නාම රූප දෙකෙන් එකක්වත් ඇසුරු වෙලා නැහැ. ඒ දෙක නිසාම මිදිලා පවතිනවා. අන්නේ දර්ශනයේත තණ්හාව ඉක්මලා. තණ්හාව දුරු කළා. අන්නයට මහ පුරුෂයා කියනවා. හොඳයි. අපි පොඩ්ඩක් ඒක ගවේෂණය කරලා බලමු. රූපං ඒකවන්තෝ කියනකොට රූපය කියන්නේ මොකක්ද කියලා බලමු. මාන රූප කියන්නේ. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූප. සතර මහා ධාතුයි උපාදාය රූපයි. ඒක කෙටි කළා කැටි කළා අපේ ජීවිතයෙන් ගත්තොත්. ඇහැ කියන්නේ රූප වලට අයිතිද නැද්ද? අයිති. ඇහැට පේන වර්ණ සටහන රූප, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය පොට්ටබ්බ. ඔන්න ඔය ටිකට කියන මොනවද? රූප. ඔන්න ඔය එකක් හරි ඇසුරු කළොත් ඇසුරු කරනවා නම් ඒ තාක් මහ පුරුෂයා කියන්න බෑ. ඒ තාක් තණ්හාව හිතෙන්නේ නැහැ. ඒ තහක් සංහාව හික්මවන්න බෑ. ඒ තහක් සංහාව හික්මවන්න බෑ. ඇයි? ඒක එක අන්තයක්. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ඈ තියෙනවා රූප තියෙනවා කන තියෙනවා ශබ්ද තියෙනවා. ඕවාරම්භය තණ්හාව වශයෙන් අසුරුකොලොත් තමයි අපි අන්තකට යන්නේ. තණ්හාව නැතුව පරිහරණය කළොත් අන්තකට යන්නේ නැහැ කියලා අපි ටිකක් ඕක සංස්කරණය කළා ගන්න. නෑ එහෙම එකක් නෙමෙයි. තණ්හාව ඇතත් නැතත් රූපය කියන එක කෙනෙකුට ඇසුරු වෙනවා නම් රූපය ඇසුරු කරන මනුෂ්‍යකට කවදාවත් තණ්හාව හින්දෙන්න බෑ. ඇයි ඇහැ කියන්නේ රූප කියන්නේ කන කියන්නේ ශබ්දය කියන්නේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඒවා. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි, රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි, කන ප්‍රියයි මధుරයි, ශබ්දය ප්‍රියයි මధుරයි, සංහාව කියනක උපදින්න පවතින්න පුළුවන් ඒවා. ඔගලන්ට පුළුවන්ද ඇහෙන් මෙහෙම බලනකොට මට දරුවා පේනවා මුණුපුරා පේනවා දරුවා මුණුපුරා පෙන්නෙද්දිම තණ්හාව නැති කියලා ඇති. බෑ. කවදාවත් බෑ. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන්නේ මොකක්ද මායයට අයිති බිමක්. රාග, ඇහැ මායය, රූපේ මායය, කන මායය, ශබ්දේ මායය කියලා අහලා තියෙනවානේ. මායයාගේ භූමියේ ඉඳගෙන නිවන් දැක හැකිද? ඈ? මායයාගේ භූමියේ ඉඳගෙන තණ්හාව නැති කළ හැකිද? එහෙනම් ඔන්න මහා පුරුෂයාට අතහැරිලා තියෙනවා මොකද්ද? ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියලා. හරි. ඊට පස්සේ නාම කියන්නේ මොකක්ද? ඔය ඇහැට ගැටෙන රූපය විඳිනවා නම් හඳුනනවා නම් හිතනවා නම් දැනගන්නවා නම් ඒකට කියනවා නාම කියලා. රූපයක් විඳිනකම රූපයක් හඳුනනකම රූපයට හිතනකම රූපයක් දැනගන්නකම ශබ්දයක් විඳිනකම හඳුනනකම හිතනකම දැනගන්නකම කියලා මේ ආයතන ටිකම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රූපය නෙමෙයි හම්බ වෙන්නේ හිතට සංඥාවක් පහළ වෙන්නේ කියලා හිතන්න පුළුවන්. මේ ශබ්දය නෙමෙයි හිතට සංඥාවක් පහළ වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒත් මායාවේ පැත්තේ. එතකොට ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික රූපවලට ඒ ටිකේ එන ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික දකිනකොට අහනකොට ඒව ආරම්භය උපදින අරමුණ විදින්න පුළුවන් හඳුනන්න පුළුවන් හිතන්න පුළුවන් කියන නාම ධර්ම ටික ඔක්කොම එකතු කරලා කැටි කරලා තමයි ධම්මායතනය කියන එකක් තියෙන්නේ. ඊට පස්සේ රූප දැනගන්න, ශබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, සිත් ටික ඔක්කොම එකතු කරලා තමයි මනායතනය කියලා කියන්නේ. අපි ස්කන්ධ පංචකයක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ආයතන වලට බෙදුවොත් රූපයේ කියන එකට යනවා දස ආයතනයක් ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි කියන ඔය ආයතන 16ම දානවා දාන්න පුළුවන් මොකේද රූපස්කන්ධයට වේදනා සංඥා සංකාරය කියලා ටිකක් තිබුණා නේද නාම ටික ඒ ටික ඔක්කොම හැමතැනම තියෙන ටික ඔක්කොම කෙටි කළා හකුලවල ධම්මායත ආයතන සංග්‍රහයි ධම්මායතනය කියන එකට දානවා. චක්කු විඥාන සෝත විඥාන ධන විඥාන කියලා විඥාන ටික තියෙන ඔක්කොම කෙටි කළා කැටි කළා හකුලවල මන ආයතනය කියලා දානවා. ඔන්න ඔය ස්කන්ධ පංචකයම තමයි ආයතන 12කට වෙනම තියෙන්නේ. මම මේ ටික නිකන් මතක් කළේ. දැන් ඔය කතා කරන විදිහට ස්කන්ධ පංචකයම ඒ කියන්නේ ආයතන 12ම තමයි දැන් අන්ත දෙකට බෙදලා තියෙන්නේ. එතකොට අපි ජීවත් වෙන්නේ කොහොමද? කොහොම කරන්න පුළුවන්ද? ඔන්න ඔය මුළු ලෝකෙම මනුෂ්‍ය ලෝකේ, කාම ලෝකේ, මනුෂ්‍ය විතරක් නෙමෙයි කාම ලෝකේ කිව්වහම එතනම තියෙනවා මොකද්ද? 11 භූමියක් නේ. සතර ආපායේ මනුෂ්‍ය ලෝකයේ කාම දිව්‍ය ලෝක 6යි. මේ 11 භූමියම කාමයි. මේ කාම භූමියම රූපී බ්‍රහ්ම ලෝක තියෙනවා කියද? 16ක්. අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා තියෙනවා කියද? 4ක්. ඔක්කොම තියෙනවා කියද? 31ක්. මේ 31 තලයම තුන් ලෝකෙම තුන් භූමියම අයිති ආයතන 12ට පංච උපාදාන ස්කන්ධයට. තාපතෙන් ගත ඔය අන්ත දෙකේ නිර්මාණය වෙලා තියෙනවා. හැම මිනිසෙක්ම හැම දෙවියෙක්ම හැම බ්‍රහ්මයෙක්ම එක්ක ඇහැ ඇසුරු කරගෙන එක්ක රූපය ඇසුරු කරගෙන කන ඇසුරු කරගෙන ශබ්දය ඇසුරු කරගෙන නාසය ඇසුරු කරගෙන ගන්ධය ඇසුරු කරගෙන ජීවත් වෙනා මිසක වෙන ජීවත් වෙන්න තැනක් තියෙනවද? වෙන ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවද? ඔය ටික අයිති ලෝකයට. හැබැයි රහතන් වහන්සේ අයිති කොහටද? ලෝකෙටද? රහතන් වහන්සේ අයිති කොහටද? ලෝකෝත්තර භූමියකට නේ. එහෙනම් ලෝකෝත්තර විවක ලෝකෙදී වල නැති එක පුදුමයක්ද? පුදුමයක් නෙමෙයිනේ. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ එහෙනම් රහතන් වහන්සේ නම කොහොමද ජීවත් වෙන්නේ? පින්දපාතෙත් යනවා. ඉඳගෙන හිටගෙන ඉඳගෙන හතර ඉරියව්වකුත් දක්වනවා. බණක් ධර්මයක් දේශනා කරනවා. කතා බහ කරනවා. මේක හරියට තිබුම කතාවක්. හැබැයි ඇහි යන්ත්‍රයට රූප යන්ත්‍රයට යන්නෙත් නැල්ලු. කන ශබ්දයේ පරිහරණය කරන්නෙත් නැල්ලු. නාසයේ ගන්ධයේ දිව රස පරිහරණය කරන්නෙත් නැල්ලු. ඒ වනිසායන වේදනා සංඥා චේතනකේ නාම ධර්ම පරිහරණය කරන්නෙත් නැල්ලු. ඒව පරිහරණය කරන්නේ නැතු ඒ අන්තවලට යන්නේ නැතුව ඔය ටිකට නොයෑමෙන්ම තණ්හාව ඉක්මනයි තණ්හාව උපදින්න පවතින විතරක් තියෙනවා තමයි. ඔය ටික අතහැරිච්ච ගමන්ම තණ්හාවට වෙන ඉඩක් තියෙනවද? ඉඩක් නැහැ. තණ්හාව 아무තෙන් නැති කරන දෙයක් නැහැ. තණ්හාව උපදින්න තැනක්ම නැහැ. මොකද තණ්හාව උපදිනව නම් උපදින්නේ පවතිනව නම් පවතින ওই අන්ත දෙකේ. කෙනෙක් අන්ත දෙකේ මිදුණොත් තණ්හාව කියන්නේ අමුතුවේ අයින් කරන්න ඕනේ තණ්හාව කියනක උපදින්න බිමවත් නැති වෙනවා. ඒකට කියන හේතු ධාතු හේතුම නැති කලා වෙනවා. නේ? එතකොට රහතන් වහන්සේ නමක් කියන්නේ තණ්හාව උපදින්න තියෙන බිමම නැති කරපු කෙනාට. ඒකට තමයි මහපුරුෂයා කියලා කියන්නේ. ඔය අන්ත දෙක මත හැරලා. එතකොට ලෝකේ ජීවත් වෙනවා. මේවත් පරිහරණය කරන්න නැහැ. එතකොට අපිට ප්‍රශ්නයක් නේ කොහොමද ආන් ඒක තමයි මේ ධර්මයේ තියෙන අద్భుත ආශ්චර්යමත්කම. අද ඕගොල්ලෝ රහත් හෝ රහත් මගට පිළිපන නැත්නම් ශ්‍රේක පුද්ගලෙක් නම්. ඔක තේරෙවිල්ල කියනකොටම දන්නවා ආ මේ කිව්වේ ස්වාමීන් වහන්සේ මේකනේ කියලා. අය මේ වං වං වක්‍රව වංකෙන් හංගලා කියපු එකක් නෙමෙයි. රහතන් වහන්සේ නමක් කියන්නේ අපි වගේ ඇහැ පරිහරණය කරන්නේ රූපය පරිහරණය කරන්නේ නෑමයි. කන ශබ්දේ පරිහරණය කරන්නේ නෑමයි. උච්චින්න මූලා තාලවත්තු කතා අනුභව කතා ආයතින් අනුපාද ධම්ම. උන්වහන්සේට ඇහැ රූපේ කන ශබ්දේ කියලා ලෝකයා පරිහරණය කරන රූප. පහනං හෝති. ප්‍රාණය වෙලා උච්චින්න මූලෝ මුලද හින්දා ආයි තාලවත්තු කතා හිස් සිඳු කරටේ කඩපු තල් ගහක් ලියලන්නේ නැහැ වගේ ඒ බඳු රූප උන්වහන්සේට උපදින්නෙම නැහැ ලියලන්නෙම නැහැ අනභව කතා අභාවයටම පැමිණෙවුවා ආයතින් අනුපාද ධම්ම මතු නූපදින ස්වභාවයටපත් කළා එහෙම දෙයක් තියනවා කියලා එහෙම එකක් උපදින්නවත් නැති තැනටපත් කළා ඒ හින්දා උන්වහන්සේට කියනවා මොකද්ද? ගුරුබර බහා තබපු සියලු බව බැමීන් අස් කරපු ජාති ජරා මරණයන්ගෙන් මිදුණු උත්තමයේ මාර්යාගේ මිදුණු උත්තමයේ කියලා කියනවා. අපි පොඩ්ඩක් බලමු එහෙනම් අපිට මේ දර්ශනය ඉගෙනගෙන තිබ්බොත් දැනගත්තොත් තමයි අපිට මේ මාර්ගේ යන්න පුළුවන්. රහත් ඵලය කියලා කිව්වේ තෘෂ්ණා තෘෂ්ණාව ඉක්මවපු මහපුරුෂයා කියලා කිව්වේ අන්ත දෙකටපත් වෙන්නේ නැතුව මැද ඉන්න පුළුවන් කෙනා නේ. එහෙම පුළුවන් උනේ කාටද කොහොමද? එයා ඉස්සෙල්ලා හික්මුණා, ශේක කෙනෙක් වුණා මොකද්ද? හුරු වුණා කොහොමද? රූපයන්තට යන්නේත් නැතුව නාමයන්තට යන්නේත් නැතුව මැද ජීවත් වෙන්න මැදට සැවරෙන්න නැති වෙන්න ඉඳ හුරු කළා. ඒ හුරු කරන කාලයට කියනවා මොකද්ද? ශේක කියලා. හුරු වෙච්ච එකේ ඵලය තමයි ශේක රහස්තුනේ. එහෙනම් ශේක කියන්නේ හික්මෙන කෙනා අයිති කොතනින්දලද? සෝවාන් මාර්ගයේ ඉඳලා සකදාගාමී අනාගාමී අරියත් මාර්ගය දක්වා ඔක්කොම මොකද කරන්නේ? හික්මෙන කෙනා. මොකේද දික්මෙන්නේ? එයාට ශේක කියලා කිව්වේ මොකේදද? රූපයන්තයට වැටෙන්නෙත් නැතුව, නාමාන්තයට වැටෙන්නෙත් නැතුව විඥානම් මැද හිත මැදයි කියන තැනකින්ද හුරු කරනවා. ඔහු ඕගොල්ලෝ දන්නවා ඔහොම හිතියොත් තණ්හාව කියන එක මොකද වෙන්නේ? නැති කල හැංගි නැති වෙනවා. තණ්හාව නැතිකොට මොකද වෙන්නේ? සසර ඉපදීම වෙන්නේ නැහැ. නූපන්නොත් මොකද වෙන්නේ? ජාති ජරා මරණ දුක නැහැ. දුක නැති වෙන්නේ ඉපදීම නැති කරන්න වෙනවා ඉපදීම නැති කරන්න තණ්හාව නැති කරන්න වෙනවා. මේ මරණ පසු සිද්ධියක් ගැන නෙමෙයි කියන්නේ. තණ්හාව නැති කරන්න නම් ඇහැ පරිහරණය කර කර රූප පරිහරණය කර කර ශබ්ද කන පරිහරණය කර කර තණ්හාව හිඳින්න බෑ. රූපේ දකිනකොට සහ ලස්සන රූපයක් නේ. ඈ අනේ මගේ දරු පැටියා අනේ හරි වටිනා රත්න රම්බාණ්ඩ ටික දකින්නකොට හාන්දව වගේ ඇදිලා යනවා නේ. ඇදිලා යන දුපසකම වල. නවත්තන්න බෑ. ඇහැ මේ මම මගේ මේ මගේ ඇහැ කියලා ටග්ගල අපිට තණ්හාව කියන එක උපදිනවා. ඇහැ රූප කන ශබ්ද පරිහරණය කළොත් තණ්හාව හික්මවා ගන්න බෑ. නාම ධර්ම පරිහරණය කළොත් තණ්හාව හික්මවා ගන්න බෑ. එහෙනම් දැන් ශේක කියලා කිව්වේ තණ්හාව නැතිකොලොත් ජරා මරණ නැති වෙනවා ඉපදීම නැතිකොලොත් ඉපදීම නැති වෙනවා තණ්හාව නැතිකොලොත් තණ්හාව නැති කරනවා තණ්හාව නැතිකරන්ද කියලා අමුතු දෙයක් ඕනේ තණ්හාව කියන එක උපදින්නෙම නැහැ මොකද්ද මම රූපෙ පැත්තට යන්නෙත් නැතුව නාම පැත්තට යන්නෙත් නැතුව ජීවත් වෙනවා ওই පැත්තට ගියොත් තමයි මායාවේ භූමිය මායාවට අහු වෙන්නේ කියලා ඉගෙනගෙන කියනවා. එදා ඉඳලා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම ඉරියව්වකම ගෙවල් දුරවල් වල වැඩ කටයුතු කරනකොට උගෙනකොට පියනකොට වළං හොදනකොට වැඩ කරනකොට වැඩට යනකොට වාහනයට යනකොට හුරු කරනවා ශේක හික්මෙනවා මොකේදද රූපයන්ට යන්නෙත් නැතුව නාමයන්ට යන්නෙත් නැතුව නැද ඉඳ හුරු වෙනවා ආ මෙයා ජීවිතයේ ගත කරනවා ජීවත් වෙනවා හැබැයි නිවන් දකින්ද පුළුවන් මාවතක් වඩනවා එයා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියනවා ගෙහි ගෙදර හිටියා මොකද නිවනත් ඇරිලා නැහැ උයනවා පිහනවා ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරනවා දරුවන්ගේ රෙදි ටික හොදලා දෙනවා වැඩටත් යනවා හැබැයි ආර්ය ශ්‍රාවකේ ඉඳ ලැබෙන ඒ කරන අතරෙම එයා සීක හික්මෙන කෙනෙක්. ඔබ මෙච්චර කල් බණ අහලා ඔබට එහෙම හික්මෙන දර්ශනයක් තියෙනවද? හරි ඕක එක පරයයක්. එහෙම නැත්තම් මෙන්න මේ විදිහට හික්මෙන්ද කියලා ඔයාට තණ්හාව හිඳෙනවා මෙන්න මේ විදිහට හික්මුණොත්. මෙන්න මේ විදිහට හික්මෙන්ද. හික්මුණාම තණ්හාව හිඳෙනවා. තණ්හාව හිඳුණු දවසට හික්මිලා ඉවරයි. එදාට රහතන් වහන්සේ කෙනා මහා පුරුෂයෙක් වෙනවා කියලා මගක් තියෙනවද? ප්‍රතිපදාවක් තියෙනවද? ඉතින් නැත්තම් අපිට කොහොමද ආර්ය ශ්‍රවක කියන්නේ? අපි මෙච්චර කල් මොකද්ද කරලා තියෙන්නේ? බාන අහලා, භවනා කරලා. gedara බණ අහන වෙලාවට විතරද අපි ශ්‍රාවකයෝ? gedara බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර 7 කෝටිය ජනතාව හිටියා. 5 කෝටිය කාර්ය ශ්‍රාවකයෝ කියනවා. මොකද ඔක්කොම අහන වෙලාව හිටියද? ගෙවල් දොරවල් වල අමුදරුව පෝෂණය කරමින් වැඩ කටයුතු කරමින් ගිහි අය හිටපු හින්දා තමයි බුදු රාජානන් වහන්සේට රහතන් වහන්සේලාට චීවර පිටපත සේනාසන ගිලම්පස හදලා දුන්නේ කවුද? ඒ ගිහි ආර්ය ශ්‍රාවකයෝ. ගිහි ගොල්ලෝ හිටපු අය. හැබැයි ඒ ශේක. ශේක කියන්නේ මොකද හිටමනවා. වෛද්‍ය වෘත්තියකට හරි මොනවා හරි වැඩකට පුරු වෙන කෙනාට කියන මොකද වෛද්‍ය ශිෂ්‍යයා. නැත්තම් ඕනම යමක් හුරු වෙන කෙනාට ඉගෙන ගන්න කෙනාට කියනවා මොකද්ද? ශිෂ්‍යයා. එයා ඉගෙනගෙන ඉවරලා උගන්වනවා. එතකොට ගුරුවරයා කියනවා. වෛද්‍යවරයාට කියනවා හික්මන කවුද කියනවා මොකද්ද? ශිෂ්‍යයා හික්මනවා වෛද්‍ය ශිෂ්‍යයා. හික්මන ඉවරවහම කියන මොකද ડોක්ටර්? ඒ වගේ හික්මලා ඉවර කෙනාට ડોක්ටර් කියලා කියන රහතන් වහන්සේ කියලා කියන ડોක්ටර්. ඒ ශේෂ්ඨ. හැබැයි නිකන් කෙනෙක් රහත් වුණාද? නෑ රහත් වෙන විදිහට හික්මෙන්න ඕනේ. මේ ඕගොල්ලෝ අපි ડોක්ටර් කෙනෙක් වෙනවද? නෑ ඇයි අපි ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැත්තේ? ඒ විදිහට අපි හික්මෙන්නේ නැහැ. වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට හික්මුණොත් එතකොට මොකද වෙන්නේ? කවදා හරි දවසක ડોක්ටර් කෙනෙක් වුණ හැකියි. නේ? එහෙනම් නිවන පිණිස තණ්හාව දුරු කිරීම පිණිස ඔබත් මමත් gedara dore දිවඩ කටයුතු කරන් දියක් ගියදී හික්මෙනවද? නෑ. හික්මෙන්නේ නැත්නම් අපි ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න අපිට එන හික්මෙන්ට ප්‍රතිපදාවක් ලැබිලත් නැත්නම් හික්මෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට ශ්‍රේෂ්ඨ කියලා කියන්න පුළුවන්ද? බණ ටිකක් අහලා ගිය පමණකින් ශ්‍රේෂ්ඨ වෙනවද? ස්පිරිතාලයකට වෛද්‍ය විද්‍යාලයකට ගොඩ වෙලා ගිය ගම පමණකින් වෛද්‍ය ශිෂ්‍යෙක් වෙනවද? නෑනේ. කපන දේවල්, කොටන දේවල්, බෙහෙත්, තුන්දු ඕවා කියවන්න ලියන්න ඕවා ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. නේ? ඒ වගේ තණ්හාව හිඳින්ද අපි මම අද ඕගලන්ට දෙනවා. අද ඉඳලා ඕගොල්ලෝ ශිෂ්‍යෙක් වෙන්න ඕනේ. ශේක කෙනෙක් වෙන්න ඕනේ. මොකේද? තණ්හාව කියපු එක හිඳපු මහා පුරුෂයා කියලා යන තැනට ඉක්මෙන්න ඕනේ. ඔකේ ප්‍රතිඵලයේ උපරිම උත්සාහවත් වුණොත් ડોක්ටර් කෙනෙක් වෙනවා ඔයගොල්ලෝ. මොකද ડોක්ටර් තණ්හාව හිඳපු මහා පුරුෂේ උපාසකම්ම කෙනෙක් වේවා ඒකෙදි ගැහණු පිරුම් ભેදයක් නැහැ හැම කෙනෙක්ම මහා පුරුෂයන ගමට යනවා. ඒ විමුක්තියට ගැහණුගේ විමුක්ති පිරුම්ගේ විමුක්ති කියලා එකක් නැහැ. අර වජිර සූත්‍රයේ තියෙන ඔබ ගෑණී කියලා මම ගෑණියෙක් කියලා කියනවනම් ගෑණියෙකුට කියපහා. මම ගෑණියෙක් එහෙම නෙමෙයි කියලා හරි ඒ හින්දා මම අද ඔයගලන්ට කියලා දෙන්නේ ජීවිතේ කවදාවත් නොලබුණු දායාදයක්. ඇත්තටම බෞද්ධ බෞද්ධ ශේක ප්‍රතිපදාව උපදින ශේක කෙනෙක් වෙන්නයි. ඒ හින්දා මෙන්න මේ ටික හොඳට අහන්න ඕනේ. මම දැන් කියලා දෙන්නේ මෙච්චරයි. මෙන්න මේ අන්ත දෙකට යන්නේ නැතුව ඉන්න හැටි කියලා දෙන්නේ මම. මෙන්න මේ රූපයන්තට ඒ කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය ඕක පරිහරණය කරන්නත් එපා. නාම ධර්ම පරිහරණය කරන්නත් එපා. වැරදුනොත් මෙන්න මේ පැත්තටයි අපි වැටෙන්නේ ඕකට යන්නේ නැතුව මෙන්න මෙහෙම ඉන්නේ කියලා මම ඕගලන්ට දැන් යමක් කියලා දෙනවා. කියලා දුන්නොත් ඕගලන්ට තේරෙයි ඇත්තටම රහතන් වහන්සේලා මේ අන්තයකට වැටෙන්නේ නැතුව ඉන්නවා කියන කර්මයක් නෙමෙයි තමා කියලා. එහෙම දැනක් තියෙනවා. ඒ හින්දා මෙන්න මේ ටික මෙතන ඉඳලා හොඳට අහන්න ඕනේ. ගොඩාක්ම වටිනවා, ගොඩාක්ම ගැඹුරු, ගොඩක් ගැඹුරු. ඒකයි අපිට හුරු ඈ පරිහරණය කළ රූපේ පරිහරණය කළ කන ශබ්ද ওই ටික පරිහරණය කළ ඕක ඇතුළේ යමක් කිව්වොත් ඒ තරම් අමාරු නෑ ඊගාවට ඒ රූපයක් හොඳට විඳලා හඳුනලා හිතලා ශබ්දයක් විඳලා හඳුනලා හුරුයි ඔය ටික ඔය හුරු එකකට අයිති නැති යමක් කිව්වොත් දෙමළ නැත්තම් අපි නොදන්නා භාෂාවක පත්‍රයක් බලුවා වගේ කියන්නේ ඇත්තටම ඒ වගේ. ඒ හින්දා හොඳට අහන්න ඕනේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ ටික පෙන්වන්න තමයි. හොඳට මතක තබා ගන්න සමාධිත්‍ය ඇත්ත ඇති හැටි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයක්වත් භාග්‍යතුන් වහන්සේගේ දෘෂ්ටියක්වත් නෙමෙයි. හැමදාම අපි තුන අපි තුල තිබුණු අපි තුල පැවතුණු ඒ අපි නොදන්න අපේම ජීවිතයක් අක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කලේ හැමදාම අපි මේ බණ කියන බණ අහන ආගරණය ඔබගේත් මගේ ජීවිතේ හැමදාම තිබුණු හැමදාම තියෙන ඒ ජීවිතේ කවදාවත්ම ඔබවත් මමවත් දැකලා නැති ඇත්තක් තියෙනවා අපි ගාව හැංගිලා ඒක අපෙන් එළියට ඇදලා ගන්න. අරගෙන අපිටම පෙන්වනවා. පෙන්වුවාම ඇස් තියෙන කෙනා මේ ඇත්ත නේ කියලා දකිනවා. අන්නේ දැක්ක ගමන් මේ අන්ත දෙකෙන් මිදෙනවා. තණ්හාව කියන එකත් අතහැරෙනවා. ඒ දක්වපු සිද්ධියට අනුවම මං ජීවත් වෙන්න ඕනේ කියලා එයාට ප්‍රතිපදාවකුත් උපදිනවා. හරි. දැන් අපි බලමු ඔය අන්ත දෙකත් අතහැරිලා මැද විඥාන මජ්ජේ කියලා පෙන්නපු දර්ශනය මොකද්ද කියලා. හරි. අපි කතා කළ පුංචි කිසිම දෙයක් නොදන්න පොඩි දරුවෙක් මෙහෙම කළා ඇහැ ඇරලා බැලුවොත් එයාට රූපයක් පේනවනේ වෙනවා. පොඩි දරුවෙක් නම් අපිත් එහෙම මෙහෙම කළා හැරවල ගලුත් රුපියක් පේනවනේ. පේනවා. හොඳයි මෙන්න මේ ටික හොඳට බලන්න. එහෙම රූපයක් පේනවා නම් ඒ රූපේ පේන්න මොනව මොනව හරි හේතු වෙන්න ඕනේ නේ මොනව මොනව හරි ප්‍රත්‍ය වෙන්න ඕනේ නේද හේතු නැතුව ප්‍රත්‍ය නැතුව ඉබේම පෙනෙනවා කියන එකකට ගන්නවා අහේතුක අප්‍රත්‍යකව හට ගන්නවද? නෑ. පෙනෙනකොට පෙනෙන්න පෙනෙනදී ඇතිවෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා. පොඩි ළමයි ඒ ටික දන්නවද? දන්නේ නැහැ. මේ නැහැ හරිනකොට පේනකම විතරයි දන්නේ. හැබැයි එයා නොදන්නා වුණාට එයා නොදැක්කා වුණාට යම් වස්තුවක් රූපයක් පේනකොට රූපේ පේනකම ඇති වෙන්නේ කොහොමද කියලා ඒක ඇතිවෙච්ච හේතු ටිකක් තියෙනවා. ඇත්තටම තියෙනවා නම් පොඩි ළමයා කවදාවත් දන්නේ නැහැ. පොඩි ළමයා නෙමෙයි අපිවත් දන්නේ නැහැ නේ. දන්නවද? අපි ගාව තියෙනවා ඒත් අපි දන්නේ නැහැ. අපි ඇහැ අරගෙන අහක බැලුවොත් දැන් අර පෙවුණු ටික නෑ වෙන එකක් වෙන්නේ. අර පෙවුණු ටික නෑ කියලා කියන්නේ මොකක්ද? අර පෙනීම ඇති වෙන්න තිබුණු හේතු ටික ප්‍රත්‍ය ටික නැති වෙච්ච නිසායි පෙනීම නැති වෙලා තියෙන්නේ නේ. අපි ඒක දන්නවද? පොඩි ළමයා දන්නවද? අපිට වස්තුවක් පෙනෙනවා පෙනෙන දේ නැති වෙනවා. ඔච්චරයි දන්නේ. පෙනෙන්නේ මේ හේතු ටික නිසායි පෙනෙන දේ නැති වෙන්නේ මේ හේතු ටික නිසායි කියලා අපි කවදාවත් දන්නේ නැහැ. පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා අපි. ඔකනේ තියෙන්නේ නේ. මෙන්න මෙතන මේ ප්‍රශ්නේ විසඳෙන්න උතන. මේ ප්‍රශ්නේ එළියට එන්නේ නිවන් මාගේ එළියට එන්නේ, අන්ත අතහැරෙන්නේ, ලෝකයෙන් මිදෙන්නේ, තණ්හාව පවත්තන්න බැරි වෙන්නේ, මායයට අහු නොවෙන්නේ ඔන්න ඔය පටිච්ච සම්පන්න හේතුඵල ධර්ම දන්නා නුවණ මතයි. අපි ඒක ටිකක් බලමු. දැන් අපේ පරේෂණය අද වෙන මොකුත් නෙමෙයි. වෙන බාහිර ලෝකේ තියෙන මොකුත් නෙමෙයි මේ ඔගොල්ලෝ ඉගෙන ගන්න. අද ඉගෙන ගන්න මොකද්ද? ඔබව. ඔබට ඇහැ අරලා බලනකොට රූපයක් පේනවනම් ඒ රූපය පේන්නේ කොහොමද? රූපයක් පේන තැනක මොනවද තියෙන්නේ? ඔච්චර ඉගෙන ගන්න. ඔන්න ඔය ඉගෙනුමට ඔබ පිළිගන්නවද? ඔබ මේ ලෝකේ තියෙන රූපාන්තනුත් අයින් කළා නාමාන්තනුත් අයින් කළා විඥාන මජ්ජ කියලා තණ්හාව චුට්ටක්වත් විදෙන්නේ නැති වෙන්න. ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිලමුදල් දුවා දරුව මුණුපුරව මිනිපිරිය රාන් රදි කෙරවලක් නැති හිත බැඳිච්ච අරමුණ ඇති කිසිදු වෙහෙසක්වත් කෙස් රොද්දකව සෙලවීමක්වත් නැතුව ওই තණ්හාව අතු කාලම ගන්නවා ඔබ මේ දර්ශන අපි බලමු දැන් අපි අද තමයි අපි ඉගෙන ගන්න යන්නේ බුදුදහම ඉගෙන ගත්තා කියලා කියන්නේ අපිට අපි ඉගෙන ගත්තොත් ඉගෙන ගත්ත දවස. හරි. අපිට රූපයක් පේන්න කොහොමද කියන කාරණාව බලමු. ඉස්සෙල්ලාම ඕගලන්ට එක දෙයක් මම මතක් කරන්නට ඕනේ. රූප කියලා යමක් තියෙනවනේ. මම අපි කතා කළේ ඇහැ රූප කන ශබ්ද කියලා මේ රූප. ඔය ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා කියන සම්බන් රූපං කියලා. මේ හැම රූපයකම තියෙනවා විශේෂ වූ විශේෂිත වූ ලක්ෂණය. ඒ තමයි මොකද්ද? චිත්ත විප්‍රයුක්තයි චිත්ත විසංසක්තයි. ඒ කියන්නේ හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ මේ එකම රූපයක්වත් ඇහැට පෙනෙන රූප රූප රූප වෙන්න පුළුවන් ශබ්ද රූප ගන්ධ රූප රස රූප කියලා එකම රූපයක්වත් ඇහැ කන දිව ශරීරය කියලා එකම රූපයක්වත් ඍජුව හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ හිතේ යෙදෙන්නේ නැති එකට කියනවා චිත්ත විප්‍රයුක්තයි හිතේ ගැටෙන්නේ නැති එකට කියනවා චිත්ත විසංසක්තයි හිතේ යෙදෙන්නේ නැත්තම් හිතේ ගැටෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපිට රූප පේන්නේ නැහැ රූප පේන්නේ නැද්ද රූප බලන්න බෑ එතන මේ බලන්නේ රූප නෙමෙයි මේ පේන්නේ රූප නෙමෙයි නැවතු බලන්න පුළුවන්. ඍජුව හිතට තේන්න. මම ඕගොල්ලන්ට උපමාවක් වෙන්නම්කෝ. මම ඕගොල්ලන්ට කිව්වොත් මේක ඇත්තද කියලා බලන්න. මම කියනවා ඕගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මූණ පේන්නේ නැහැ. අතීතය දැකලත් නැහැ, දැන් පේන්නෙත් නැහැ, අනාගතෙත් පේන්නෙත් නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මූණ දකින්න බෑ කියලා කිව්වොත් ඇත්තද වරුද? ඇත්ත. හැබැයි මම මෙහෙම එකක් කියනවා. ඕගොල්ලන්ට මූණ බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි ඔය මූණ අරගෙන කණ්ණාඩියක් විතරට යනවා. ගියාම ඔය මූණේ ඡායාවක් ප්‍රතිබිම්බයක් හැටියට කැඩපතට වැටෙනවා. කැඩපතේ තියෙන එක දකින්න. මේ මූණ දැක්කා යන ගණයට යනවා. ඔහොම තමයි ඔයගොල්ලන්ට මූණ බලන්න පුළුවන් කියලා කිව්වොත් මම වැරදිද හරිද? හරිනේ. ඍජුව බලන්න පුළුවන්ද? බෑ. නමුත් බලන්න බැයිද? පුළුවන්. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමේ? මූණ කණ්ණාඩිය ඇතුළට ගිහිල්ලා ඒකේ ඡායාවක් වට ගන්නවා ප්‍රතිබිම්බයක් හැටියට. කණ්ණාඩියට ඒක දකිනවා. හැබැයි දකින දේ තුල මූණ නෑ. මොකද දකින්නේ දැන් මොකද්ද? කණ්ණාඩිය. ඒකේ මූණ තිබ්බොත් පවුඩර් ගන්න කොහෙද? කණ්ණාඩිය. ඒක මූණවල දෙකකුත් වෙනව නේද? ඇයි? කණ්ණාඩියට ඡායාවක් ඇටෙන්න මූණකුත් තියෙනවා කණ්ණාඩියට මූණක් තියෙනවා වෙනවා. මූණේ ඡායාව කණ්ණාඩියට වැටෙනවා කණ්ණාඩි කියන ප්‍රතිබිම්බය තමයි දැක්කේ මේ මූණ දැක්කා යන ගණයට යනවා හැබැයි දැක්කපු දේ තුල මූණ නැහැ. දකින්න විතරයි පුළුවන්. මූණ දකින්න පුළුවන්. දකින දේ තුල මූණ නැහැ. හොඳට මතක තියාගන්න. පැහැදිලි මේ අවබෝධයට අපිට සසර ගෙවෙන්නේ නැහැ දැන් ඊගාවට බලන්න මෙන්න මේ ටික කණ්ණාඩියක් ඇසුරු කරගෙන ඡායාවක් නැතුව මූණ විතරක් තිබ්බොත් අපිට මූණ පේනවද? පේන්නේ හරි. මූණ නැතුව මූණ අඩු කළා ඡායාව විතරක් තිබුණොත් අපිට මූණ පේනවද? මූණ පේන්නේ ඡායාවක් වැටෙන්න බෑ නේ. මූණ නැත්තම් ඡායාවක් වැටෙනවද? නෑ. එහෙනම් අපිට මූණ බලන්න කරුණු ප්‍රධාන වශයෙන් කීයක් ඕනේද? කීයක් ඕනේද? මොකද්ද තුනක් නෑ ප්‍රධාන වශයෙන් දෙකයි. මූණයි කැඩපතේ ඡායාවයි නිසා පේනවනේ. මූණ නැතුව පේන්නේත් නෑ මූණ විතරක් තිබුණු ඡායාව නැතුව පේනවද ඒත් නෑ. ඡායාව විතරක් තියෙනවා මූණ නැතුව එහෙම වෙන්නේත් නෑ පේන්නේ නෑ. මූණයි ඡායාවයි නිසා අපිට පේනවා. හරිනේ? උපමාව පැහැදිලිද? හරි. ඔක පොඩ්ඩක් පැත්තකින් කියන්න. හරි දැන් අපිට වස්තුවක් පේනවා කියන තැනට යනවා. මේ උපමාව ඔසවලා අරගෙන මෙතෙන්ට ආදේශ කරගන්න තියෙන්නේ අපිට. දැන් අතට පැහැදිලිනේ. හරි. මූණ අපිට අපේ මූණ කවදාවත් ඍජුවව තනියම කණ්ණාඩියක් නැතුව පේන්නේ නැහැ, පෙවුනත් නෙමෙයි, පෙනෙන්නේද නැහැ. ඒ වගේ හැම රූපයක්ම කිසිම දවසක අතීතයේදී කෙලින්ම හිතට ගැටිලා නැහැ හිතේ යෙදිලා නැහැ දැනුත් හිතේ ගැටෙන්නේ නැහැ හිතේ යෙදිලා නැහැ අනාගතයටත් හිතේ ගැටෙන්නේ නැහැ හිතේ යෙදෙන්නේ නැහැ හරි අපි රූපයක් බලනකොට වෙන්නේ මෙහෙමයි කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන්ගේ රූපයක් වූ මහා භූතයන්ගේ උපාදාය රූපයක් චක්කු ප්‍රසාදයේ තියෙනවා හරි චක්කු ප්‍රසාදය මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ බාහිර වර්ණ සටහන කියලා එකක් තියෙනවා. ඇහැ ගැටෙනවා රූපේ. රූපේ ගැටෙනවා ඇහි. ඇහත් රූපයක් දෙක ගැටුණා දැන් පේන්නේ නැහැ. මොකද හිතේ යෙදෙන්නේ නැහැ ගැටෙන්නේ ඔන්න ඔය ඇහත් රූපයක් ඇහැ රූපේ ගැටෙනවා රූපේ ඇහි ගැටුණාම ඔය දෙන්න තියෙන තැනට හිත යොමු කරනවා. ඔකට කියන චක්කු විඥානය කියලා. හරිද? ඈත් රූපයක් දෙක තියෙන තැද්ද හිත යොමු කළාම තින්නම් සංගත ඔය තුන් දෙනා නිසා හිතේ පහළ වෙනවා මේ අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියලා නාම කියලා කොටසක්. ඔන්න ඔය නාමයි අන්නර රූපයි කියන නාම රූප දෙක නිසාම අපිට රූපයක් පේනවා. නාම රූප පත්‍ය විඥානං කියලා අහලා තියෙනවානේ. ඒ නාමයයි රූපයයි දෙක නිසා විඥානය කියන්නේ මොකද්ද? මුදල් චක්කු විඥානය විඥානය වෙන්නේ මොකද්ද රූපය රූපය දැනගන්න කමත කියනවා චක්කු විඥානය කියලා චක්කු විඥානේ විඤ්ඤයයි මොකද්ද රූපය රූපේ දැක්කා රූපේ දැක්කා මම පැහැදිලි කරලා දෙන්න තව එතකොට දැන් මේ දකින්ද රූපයක් පේන්න උපකාර වෙලා තියෙනවා හේතු වෙලා තියෙනවා මොකද්ද නාමයි රූපයි කියලා ධර්මතා දෙකක් මේ දෙකම නිසා තමයි අපිට තියෙන්නේ. මෙතන ඇයි මේ ධර්මතා දෙක? මං කිව්වා රූප කවදාවත් විදුව කෙලින්ම හිතේ වැටෙන්න මේ හිතට දෙලින්නේ ගැටෙන්නේ දකින්න බෑ කෙලින්ම. අපිට අපේ මූණ කෙලින්ම දකින්න බැරි වෙනකොට අපි මොකද කරන්නේ? මූණ අරගෙන යනවා මොකේද? කණ්ණාඩියක් ගාවට යනවා හරිද? අපිට පේන අරමුණේ අපේ මූණ වගේ තමයි මේ කණ්ණාඩිය කියපු උපමාවේ අපේ මූණ වගේ තමයි රූප. ඇහැයි රූපයයි දෙකම අයිති මොකේද? අපේ මූණ වගේ. ඒක කවදාවත් පේන්නේ නැහැ. එතකොට අපිට වෙනව මොකේද? මොකද්ද වෙන්නේ? කණ්ණාඩිය ගාවට යන්න වෙනව නේද? එතකොට අපිට වෙනවා ස්පර්ශය නිසා නාම කියලා කොටසක් හදා ගන්න වෙනවා. ඇහැ රූපේ ගැටුනහම රූපයේ ඇහැ ගැටුන පේන්නේ එතකොට හිත ඊ දෙන්න තියෙන තැනට යොමු කරලා ස්පර්ශයෙන් අර රූපේ කොපියක් දාගන්නවා හිත ඇතුළට වගේ ඒ රූපේ හැඩසතහන්ම විඳින්නේ ඒ හැඩසතහන්ම හඳුනමින් හැඩසතහන් ගැන හිතමින් කියන නාම කියන ධර්මතාව ටිකක් හිතේ යෙදෙනවා. අන්නේ දැන් මූණ ඡායාව කණ්ණාඩියට දාගත්තා වගේ තමයි ස්පර්ශය නිසා නාම කියලා පේන කොටස. රූපේ නිසා නාම කියලා පේන. රූපේ කියන්නේ කණ්ණාඩි ඉස්සරහට ගිය මූණ වගේ. නාම කියලා කියන්නේ කණ්ණාඩියට දාගත්ත කොපිය ප්‍රතිබිම්බය වගේ. රූපේ හැඩසටහන් එකම හිතට කරන නාම කියලා. දැන් තේන්ද උපකාරයි අපිට මොකද්ද? කැඩපතේ තියෙන ඡායාවයි මූණයි කියලා දෙකම ඕනේ නේ. නිසා පේනවා කියලා කිව්වා වගේ මේ නාමයි මේ රූපයි කියලා නාම රූප දෙක නිසාම නාම රූපච්ච විඥාන නාම රූප දෙක නිසාම පේනවා පොඩි ළමයා නොදන්නවා වුණාට ඔන්න ඔය විදිහට හේතු ප්‍රත්‍ය මෙච්චර දෙයක් වෙලා යෙතිලයි මෙහෙම ඇහැ අරිනකොටම පෙන්නලා තියෙනවා. අපි නොදන්නවා වුණාට මෙහෙම රූපේ බලනකොටම ඔච්ච කොච්චර හේතු ටිකක් යෙදිලා වැය වෙලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒත් අපි දැනගෙන හිටියේ නැන්නේ. අපි ඕවා ඉගෙනදලා තියෙනවා. චක්කුම් පටිච්ච රූපේ චොප්පදි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියලා ගිරව් කියනවා වගේ කියනවා. නමුත් ජීවිතෙන් අපි දන්නේ මෙහි ඇහැ මෙහෙම ඇරලා බලනකොටම පේනකොට ඒ පේනවා කියන සංසිද්ධිය නිර්මාණය කරන්ඩ යෙදිලා තියෙනවා මොකද්ද? ඇහත් රූපයත් කියන්නේ රූපය. රූපය උපකාර ස්පර්ශයට. ස්පර්ශ නිසා අරමුණ විඳලා හඳුනලා හිතලා තියෙනවා. නාම. මේ නාමයයි මේ රූපයයි දෙක නිසා පෙන්නලා තියෙනවා. එතකොට ඇහත් රූපයත් දෙක අපේ මූණ වගේ එතෙන්ට හිත යොමු කළාම ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කැඩපතට වටගත්ත නාම වගේ නාම ධර්ම ටික චිත්ත සංසත්තයි චිත්ත සම්පයුත්තයි. හිතේම යෙදෙමින් හිතේම ගැටෙමින් දර්ශන කෘත්‍ය කරනවා. කන්නාඩි ඡායාව අපි එක්කම යෙදෙමින් අපි එක්කම ගැටෙමින් පෙනීම කරනවා. මූණ අපි එක්ක යෙදෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පෙනෙන්න උපකාර කරලා තියෙනවා. ඒ වගේ රූපය හිතේ යෙදෙන්නේ නැතුව හිතේ ගැටෙන්නේ නැතුව පෙනෙන්න උපකාර කරලා තියෙනවා. නාම ධර්ම හිතේ ගැටිලා යෙදිලා පෙනෙන්න උපකාර කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට යමක් පේන්නේ. ඔන්න දැන් තමයි මැජික් එක මතුවෙන්නේ. හොඳට බලන්න. මම ඔයගලන්ට ඒක ඉස්සෙල්ලා පොඩි උපමාවක් කියන්නම්කෝ. දැන් මේ බාල්ක තියෙනවනේ. හරි. බාල්ක ටික ගාවට යටලී තියෙනවා. ඊට පස්සේ පරාලක් තියෙනවා. ඊට පස්සේ වීපක් තියෙනවා. නේ? ඔය ටික කොහොම හොම හොම ගහලා ගහලා අන්තිම උඩින් හැවිලි කරුවාම උඩින්ම තියෙන එකට කියනවා මොකක්ද අපි? වහල කියලා නේ. වහල කියන එක ඇති වෙන්න තියෙන හේතු තමයි මොනවද? මේ බාල්ක යටදී පරාල රීප කියන ටික ඔය ටික ඔවුනොන්ට ඔවුනොන්ට උපකාර වෙලා හේතු වෙලා වහලේ කියන එකක් තියෙනවා නේ. හොඳට බලන්න අමතක නොකර උළු කැට වලට උඩිනුත් රීප්ප පරාල තියනවද කියලා පොඩ්ඩක් බලන්න. තියනවද? පරාල ටික වහගෙන උළු කැට තිබ්බහම උළු කැට උළුට උඩින් පරාල තියනවද? නැතිෙන්න පුළුවන්. නෑ. එතකොට දැන් මේ වහලේ පටි මම එහෙම කියන ලොකු අර්ථයකට දැන් එතනට වෙන්න ඕනේ අපව. දැන් රීප්ප පරාල ওই ටික නිසා වහලේ රීප්ප පරාල යටදී ටික කැඩුවොත් මොකද වෙන්නේ? වහලේ නැති වෙනවා. වහලේ හටගෙන නැති වෙනවා. වහලේ වගේ තමයි ඇහැරලා රූපේ දකිනකොට දකින්නකම වහලේ වගේ තමයි. හැබැයි ওই වහලේ කියන එක ඇති වෙලා තියෙන්නේ යටලී බාල්ක පරාල රීප කියන ටිකක් ගහලා ඒ උඩන ඒ වගේ ඇහැ රූපේ ගැටිලා රූපේ ඇහැට ගැටිලා ඒ දෙන්න තියෙන තැනට හිත යොමු කළා ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ නාම රූප දෙක නිසයි පේන්නේ කියන අර්ථයක් තියෙනවා. වහලිකමයි පේනවා වගේ ඒ පේනවා කියන ටිකට යටින් රීප පරාල බාල්ක තිබුණා වගේ රූපයක් තියෙනවා ස්පර්ශිත උපකාර වෙච්ච ස්පර්ශයක් තියෙනවා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකට නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා පෙනීම කියන සිද්ධිය ඇතිකරන්න රූපේ පේනවා දැන් දැන් පේන්නේ රූපේ තමයි හැබැයි පේන සිද්ධිය තුල රූපේ නැහැ. හොඳට බලන්න මෙහෙම කරොත් රූපේ තමයි පේන්නේ. එතකොට දැන් වහලට උඩිනුත් රීප්ප පරාල තිබ්බොත් හරිද? වැරදි නේ. එහෙම තියෙන්න පුළුවන්. බෑ. එහෙනම් අන්න එතරම් මට ඕනේ. දැන් එහෙනම් එන්න ඇහැ රූපෙට ගැටුණා රූපය ඇහැට ගැටුණා හේතුවක් නේ. ඒක ಉಪකාරයි ඒ දෙන්න තින් තැනට හිත යොමු කරන්ඩ දැන් තුන්දෙනාගේ එකතුවට ස්පර්ශය කිව්වා දැන් මේ මොකේද දෙන්නේ වස්තුවක් පේන්න කාරණා හදාගෙන ඉන්නේ නේ පෙනිලා නැහැ තාමනේ පෙනෙන කාරණා එක මේ එක ශනේ වෙනවා එක ශනේ වෙන දේ තමයි දිස් කරලා විස්තර කරන්නේ මම ස්පර්ශය නිසා අරමුණ විඳිනව හඳුනනවා කියලා නාම ධර්ම ටිකක් පහළ වෙනවා මේ තාම පෙනෙනවා නෙමෙයි නේ පෙනෙන්න හේතුනේ මෙන්න මේ නාම ධර්ම ටික හිතේ ගැටෙමින්ම යෙදෙමින්ම රූපයේ හිතේ නොයදී නොගැටි මේ දෙන්න නිසා පේනවා දැන් පෙනෙන සිද්ධිය ඇතුලේ තියෙන්න පුළුවන් ද රූපේ එහෙනම් මෙහෙම කළා පෙනෙනකොට මේ හේතු ටික නිසායි පේන්නේ මේ හේතු ටික නැති වුණොත් පෙනෙනකම නැති වෙනවා කියලා අපි කවදාවත් දැකලා තියෙනවද බලන්න ඕක කව අපි හැමදාම අපි තුල පැවතුණු පවතින ඇත්තකීත් අපි දැකලා නැහැ. අපි මේ ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා පේනකොටම රූපේ කියලා ඉන්නවා. වහලට උඩින් පරාලයක් තියෙනවා වගේ. හොඳට මං කියන දේ බලන්න මේකයි මං ගැඹුරුයි කියන්නේ ඇහැ රූප චක්කු විඥාන මේ හේතු ටික යෙදිලා වැය වෙලා ඒකේ ප්‍රතිඵලය කෙරවලම ඵලය තමයි පෙනෙනවා කියන එකනේ රූපයක් දකිනවා කියන සිද්ධියක් නෙන්නේ. ඔය ස්කන්ධයන්ගේ උදේ බැලුවේ රූපය ඇහැට ගැටෙනවා ඇහැ රූපෙට ගැටෙනවා. අපි අහලා තියෙනවා. එතකොට පේන්නේ හිත බවංගයි. බවංග බවංග චලන බවංග උපච්ඡේද ద్వාරා වජ්ජන කියන තැනකින් චක්කු විඥානය කියන සිතක් උපන්නාම ඒ සිත එක්ක සහජාතයි එකට උපදිනවා පස්ස වේදනා සංඥා චේතනා කියලා නාම ටිකක් මෙන්න මේ නාම රූප දෙක නිසා පෙනෙනවා දර්ශන කෘත්‍ය වෙනවා මේක චිත්තක්ෂණය ගැන කතා කළේ අපිට යම් වස්තුවක් පේනකොට පේන්න රූපයත් උපකාරයි වේදනාව සංඥාව සංකාර විඥානෙත් උපකාර වෙලා ස්කන්ධ පංචකයකම අර්ථය තමයි තේරෙන්නේ. ඕගොල්ලන්ගේ අතට තේකක් දුන්නොත් දැන් දෙන්නේ ඒකක් තමයි. හැබැයි ඕගොල්ලෝ දැනගන්නට ඕනේ. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට දැක්කේ නැති වුණාට ওই තේක කියනක හැදෙන්න හේතුවක් ප්‍රත්‍යක් තිබුණා. ඔකට හේතු වුණා සීනි. ඔකට හේතු වුණා තේකොළ. ඔකට හේතු වුණා උණු වතුර. තව වුණා ඉඟුරු තේප වෙලා ඇති. හැබැයි හේතු ටික වැය වෙලා ඵලයක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට නුවණ විතරයි තියෙන්න ඕනේ. පේන්නේ නැහැ. සීනි තේකොළ උණු වතුර කියන ටික එකට දාලා සම්මිශ්‍ර වෙච්ච නිසා කවලම් වෙච්ච නිසා තේක කියලා එක කැඩිලා නේද? පේන්නේ තේක විතරයි. සීනි පේන්නේ, තේකොළ පේන්නේ, උණු වතුර පේන්නේ. තේක ඉවර වෙනකොට ඒකට වැය වෙච්ච සීනි ටික, උණු වතුර ටික, තේකොළ ටික ඉවර වෙච්ච නිසායි තේක නැති උනේ කියලා දන්නවා. තේක වගේ පොඩි ළමයෙකුට අපිට පේනවා කියන සිද්ධියක් විතරයි හම්බ වෙන්නේ. අර්ථයක්. මුකුත් හම්බ වෙන්නේ පේනකොටම ආර්ය ශ්‍රාවකට නොවන හේතු ප්‍රත්‍යයයි. ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටුණා ඒක උපකාර ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම පහළ නාම රූප දෙක නිසා ඒ උනේ. තව පැත්තකින් ගත්තොත් අපි ඔක කෙටි කළා. ඇහැ පෙනෙන්න උපකාරයි ඇහැ නැතුව පේනවද? රූපයක් නැතුව පේනවද? හොඳට බලන්න රූපය කියන එක පෙනෙන්න උපකාරයක්ද නැද්ද? උපකාරයි. හිත පෙනෙන්න උපකාරයක්ද නැද්ද? එහෙනම් දැන් පේන්න උපකාර වෙන දේවල් පෙනෙන දෙයද? නැහැ. ඇහැයි රූපයයි හිතයි කියන හේතු. ඒ ටිකේ ඵලය මොකද්ද? රූපයක් පේනවා. ඇහැයි රූපයයි හිතයි නැති වෙනකොට මොකද වෙන්නේ? පෙනෙන දේ නැති වෙනවා. හොඳයි. අපි මෙහෙම බලනකොටම අපිට හම්බ වෙන්නේ මොකද්ද? හිතෙනකම. එතකොට සෘතවත ආර්ය ශ්‍රාවකයට නුවණයි. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥානය නිසා මේ හේතු ටික නිසායි පෙවුනේ. ස්පර්ශය නිසායි පෙවුනේ. ඇහැ නැති වෙන රූපය නැතුව චක්කු විඥානය නැති වෙනකොට පිළින දේ නැති වෙනවා කියලා දකිනවා. දැන් පෙනෙන සිද්ධිය තුල මේ ඇහැ මේ රූපේ මේ චක්කු විඥානය කියලා පෙන්වන්න පුළුවන් යමක් තියෙනවද? තිබ්බොත් අර වහල් උඩින් පරවල තිබ්බ වගේ නේද? නමුත් අපි ඒක කරන්නේ නැද්ද? දකින්නකොටම අපි කවදාවත් මේ ඇහැ රූප චක්කු විඥාන නිසා රූපයක් පේනව නේද? අපි පේන දෙයට හිතනවා කියනවා කරනවා නේද කියලා දන්නවද? නැහැ. ඇහැ රූප චක්කු විඥානය නිසා පෙනෙනවා. අපි පෙනෙනකොට මේ ඉන්නකොට දන්නවද? පේන රූපේ කියලා රූපෙට යනවා. රූපෙට ගිය ගමන්ම ඔය රූපේ මගේ දුවගේ පුතාගේ මුණුපුරාගේ මිනිපිරිගේ රාණු රිදී මුතු මැණි කියලා ලෝකෙම නිර්මාණය වෙනවා. රහතන් වහන්සේ කියන්නේ රූපේ හැසිරෙන්නේ නැහැ. ඇහි හැසිරෙන්නේ නැහැ කියලා කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය නිසා පිනෙනකම වෙනවා නම් අපි පේන දෙයට හිතින් කියින් කියින් කරලා තියෙන්නේ. එහෙනම් ඇහැ රූපේ හම්බෙලා තියෙනවද අපිට? හැමදාම පැවතුණු පවතින ඇත්තක්. ඔන්න උතන හිතියොත් තණ්හාව ඇති කරගන්න ඇහැ රූපේ හම්බ වෙන්නේ හරි ඕක තව ටිකක් තේරෙන විදිහට අපි තව ආයතනකම මේක අතිශය වටිනා දර්ශනයක් මම කියන්නේ. ඒකාන්තෙන් නිබ්බිදාව පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස කෙලෙස් සංසිඳීම පිණිස ජීවන පිණිස පවතින දර්ශනයක් කියන්නේ ඒ හින්දා හුද්දට අහන්න අපි කනටත් ඔය සූත්‍රයම තමයි කන ගැටෙනවා සද්දයට සද්දේ ගැටෙනවා කනට ඒ දෙන්නා ඉන්න තැනට හිත යොමු කරනවා ඒ හිතට කියන සෝත විඥානය කියලා ඒ තුන් දෙනාගේ එකතු වෙන කියන සෝත සම්පස්සය කියලා ස්පර්ශ නිසා ඒ හිතේ වේදනා සංඥා චේතනා යෙදෙනවා. ඒ නාම රූප දෙක නිසා විඥානය කියන්නේ ඇහෙනවා. ශබ්දයක් ඇහෙනවා කියන්නේ ස්කන්ධ පංචකයකම ප්‍රතිඵලයක්. හරි අක්තියෝක කෙටි කළා කැටි කළා මෙහෙම ගම්මු. මේකෙන් මෙන්න මෙතනින් අල්ල ගන්න පුළුවන් ඈ තව ටිකක්. තව ටිකක් අල්ල ගන්න පුළුවන්. මොකද්ද? කන නැත්තම් අපිට සද්දයක් ඇහෙනවද? නැහැ. ශබ්දය කියලා යමක් නැත්නම් අපිට ඇහෙනවද? මොකක්ද ඇහෙන්නේ කියන්නේ නේ? ශබ්ද කියලා එකක් අපට ඇහෙන්න. හරි. හිත කියලා යමක් නැත්නම් අපිට ඇහෙනවද? නෑ. කන කියන එක හේතුයි ඇහෙන්න හේතුයි ඈ. මොකද හේතුව ඵලය තුල තියෙන්න බෑ හේතු. කන උපකාරක ධර්මයක්, ශබ්දේ උපකාරක ධර්මයක්, සෝත විඥානේ උපකාරක ධර්මයක්. කනයි ශබ්දයයි හිතයි කියලා ওই ටිකේ ප්‍රතිඵලය තමයි අපිට මොකද්ද ඇහෙනවා. ශබ්දයක් ඇහෙනවා. ඇහෙන දේ තුල ශබ්ද නැහැ. ශබ්දයේ හේතුයි ඒකේ ඵලය තමයි ඇහෙනකම. රූපේ පෙනෙන දේ තුල රූපේ නැහැ. රූපේ හේතුයි ඒකේ ඵලය තමයි පෙනෙනකම. මොකද ඔය ඇහෙනකම පෙනෙනකම තමයි මනෝ විඥාණයට අපිට ඉලක්ක වෙන්නේ. අපි පෙනෙන දෙයට හිතින් කියින් කියින් කරන්නේ. අපි ඇහෙන දෙයට හිතින් කියින් කියින් කරන්නේ. එතකොට ඔන්න දැන් ශබ්දය කන ශෝත විඥානයේ හේතුයි ඒකේ ඵලය මොකක්ද? ඇහෙනවා. කනයි ශබ්දයයි ශෝත විඥානේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහෙනකම නැති වෙනවා. හැබැයි අපි කවදාවත් ඔය ඇත්ත දන්නේ නැහැ. හැමදාම අපි ගාව පැවතුනා පවතිනවා අපි දන්නේ නැහැ. අපි මොකද කරන්නේ? කනයයි, ශබ්දයයි, සූත විඥානය කියලා ඇහෙනකොටම අන්න බල්ලිකය ගන්න ශබ්දය කියලා බහැරට යනවා. ඇහෙනකොටම කියනව නේද? අන්න වාහන සද්දයක්. අන්න බල්ලෙක්ගේ ගහන සද්දයක්. අන්න ළමයේ කඩන සද්දය ඇහෙනවා. කියලා කියනවද නැද්ද? කියනවා. දැන් හොඳට නුවණක් තියෙනවා හිතන්න අපි බල්ලෙක්ගේ ගහන සද්දේ කියලා බහැරට ඇඟිල්ල දික් කරන සද්දේ මොකද්ද? බොහොම සියුම් සිද්ධියක් මම කියන්නේ. දැන් හොඳට බලන්න කනට කන තිබුණු හින්දා කනට ශබ්දයක් ගැටුණු හින්දා හිත හිත ගන්නව යෙදුණු හින්දා ඒ ටිකේ ප්‍රතිඵලය නේද කනට ගැටුණු සද්දය ඇහුන එක. හරි. ඕගලන්ට ඇහුනහම ඇහුනට පස්සේ ඇහිච්ච දෙයට නේද අන්න බල්ලෙක් ඇහ ගන්න සද්දේ කියලා බහැරට දුක් කරන්නේ. එහෙම දුක් කරන සද්ද තියෙනවද? නමුත් ඕකේ සැබෑ නැත්ත බලන්න මෙහෙම කිව්වොත් වැරදිද කියලා කනයි ශබ්දයයි සෝත විඥාන නිසා මට ඇහෙනවා. ආ අන්න මට ඇහුණ බල්ලෙක් ඇය ගන්න ශබ්දේ කියලා කිව්වොත් තව සාධාරණයි නේ. Tamanට ඇහුණු දෙයට නම් කළා මොකද්ද බල්ලෙක් ඇය ගන්න ශබ්දේ. ඒකට කන ශබ්ද සෝත විඥාන නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහෙන ශබ්දේ නැති වෙන එකට බල්ල කෑ ගන්න ශබ්දේ නැති වෙනවා. මොකද මේ ශබ්දේ අපි නම් අපිට ඇහෙන ශබ්දේ නම් කළා බල්ල කෑ ගන්න ශබ්දේ කියලා. බහැර එහෙම ශබ්දයක් තියනවද? නැහැ. නමුත් අවාසනාවකට අපිට ඇහෙන දෙයට මම මෙහෙම හිතුවා කියන එකක් අපිට පේන්නේ අපිට හිතෙන්නේ බහැර බල්ලු කෑ ගහන ශබ්ද තියෙනවා වාහන ශබ්ද තියෙනවා ළමයි අඬන ශබ්ද තියෙනවා මිනිස්සු වයින් ශබ්ද තියෙනවා එක එක ශබ්ද බහැර තියෙනවා කියලා අපි සංගාලා යනවා ලෝකයා කියන්නේ මේ ඇත්ත දන්නේ නැහැ ශබ්දේම පරිහරණය කරනවා මෙහෙම බැලුවොත් ලෝකයා රූපෙම පරිහරණය කරනවා, සද්දෙම පරිහරණය කරනවා, ගන්ධෙම පරිහරණය කරනවා. නේද? මෙහෙම අල්ලලා මේ මගේ ඇහැ, මේ මගේ කන කියලා මේ ආයතනම පරිහරණය කරනවා. රහතන් වහන්සේ නමක් කියන්නේ හොඳට නුවණ හේතුඵල ධර්මත හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරජති හේතු ටිකක් නිසා හටගන්න දේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා දන්නවා කන සබ්ය සෝත විඥාන නිසා යම් සද්දයක් ඇහෙනවා. හැබැයි ඇහෙන සද්දෙත් අපි නම් කරනවා. අන්න ළමයා අඬන සද්දේ. මෙයා දැන් නම් කරන්නේ මොකද්ද? Tamanට ඇහෙන ඇහෙන දෙයට. බල්ලෙක් කෑ ගහන සද්දේ. කවුද කෙනෙක් කතා කරන සද්දේ? මොකද්ද විදපු සද්දේ? කියලා කතා කරනවා. මෙයා හේතු ටික නිසා Tamanට ඇහෙන ඇහෙන සද්දෙට නම් කරනවා හේතු ටික නැතිවෙන්නේ නැතිව. ලෝකයා හේතු ටික නිසා ඇහෙන ගානේ අන්න මොකද්ද බින්දා අන්න බල්ලෙක් කෑවා කියලා ඇහෙන ඇහෙන ගානේ බෑර මෙහෙම මෙහෙම සද්ද තියෙනවා කියලා නෙමෙයි එකක් හදාගන්න. රහතන් වහන්සේ මොකද්ද පරිහරණය කරන්නේ නැත්තේ? ශබ්දයේ පරිහරණය කරන්නේ නෑ. කවදාවත් ඔබවත් මංවත් පරිහරණය කළා කියනද බලන්න කන ශබ්දයට ගැටලා ශබ්දයේ කනට ගැටලා ඒ දෙන්න තියෙන තැනට හිත යොමු කළා ඒ තුන් දෙනා නිසා ඇහෙනවා නම් ඇහෙන දෙයක නම් මම හිතන්නේ කියන්නේ කරන්නේ. කවදාවත් කන ශබ්දය අපිට අහුවෙලා තියෙනවද? නෑ. එහෙනම් රහතන් වහන්සේ නමකට ඇහැ පරිහරණය නොකොට රූපය පරිහරණය නොකොට කන ශබ්දය පරිහරණය නොකොට ජීවත් වෙන්න බැරි වෙයි. පුළුවන්. අපිට බැරි වෙයි. හික්මෙන්න ඕනේ. අද අපි පරිහරණය කරන ගමම පරිහරණය කරන්නේ මොකද්ද? දකිනකොටම රූපය කියලා. අපි දන්නවා රූපය කියන්නේ මොකද්ද? අන්තයක්. තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. තණ්හාව හික්මවා ගන්න බෑ. තණ්හාව හික්මවපු කියලා මහා පුරුෂයා කියන තැනට යන්න බෑ. එහෙනම් අපි හොඳට සිහියතුව අද ඉඳලා හික්මෙන්ට උන ගෙදර ගිහිල්ලා මෙහෙම පේනකොට හොඳට මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය ඇත්ත සිහි කරන්න අසුරු සනක්වත් ඕනේ නෑ ප්‍රමාද වෙන්න. ඇත්ත සිහි කරගන්න ප්‍රමාද වුණොත් අසුරු සනක් 10000න් පංගුවට බෙදපු කාලයක් පවා ප්‍රමාද වෙච්ච ගමම රූපේ කියලා හංගලා ඇති. රූපේ කියලා වැටුණු ගමන්ම ඒ රූපේ දරුවග වෙන්න පුළුවන් මොනුපුරාග වෙන්න පුළුවන් මේ පේන රූපේ නැත්තම් පේන රූපේ gedara එකක් වෙන්න පුළුවන් ගහක් කොලක් වෙන්න පුළුවන් ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥානය නිසා අර ස්කන්ධ පංචකේ මම කෙටි කරලා කියන්නේ. ඒ ටිකේ ප්‍රතිඵලය මොකද්ද? රූපයක් කියනවා. තේන දෙයටයි අපි හිතින් කියින් කිලින් කරන්නේ. තේන දෙයට. අනේ හරි ලස්සන ගහක් නේ. ලස්සන කුරුල්ලෙක් ප්‍රශ්නයක් නැහැ. ඔබට පේන දෙයට ඔබ නම් කරන්නේ. ඇහැ නැති වෙනකොට රූපේ නැති වෙන චක්කු විඤ්ඤාණය නැති වෙනකොට ඒ ලස්සන අනිත්‍යයි කියලා ඔබට කලකිරීම පිණිසම පවතිනවා. පිනෙන්දී නැති වෙනවා. ඔය ඇත්ත ඉදිරිපත් ඔය ඇත්තට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය සහ විඥා විඥා උපදෝ අවිඥා නිරෝධා. ඔන්න ඔය ඇත්ත සිහි කරගන්න බැරි වුණොත් නැති වුණොත් ඒකට කියනවා අවිද්‍යාව නිසා. අවිද්‍යාව තිබුණු ගමම්ම ආශ්‍රව වෙනවා. මේ හේතුඵල ධම දකින විද්‍යාව නැති වෙච්ච ගමම්ම ආශ්‍රව කියලා කියන්නේ මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසා රූපයක් පෙනෙනවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණ තිරට පෙනෙන දේ නැති වෙනවා කියලා පෙන්වන්න ප්‍රමාද වෙච්ච ගමම්ම ආශ්‍රව වලට පෙනෙන්නේ රූපේ කියලා යන්නේ. එතකොටම අනන්ත ජාති සංසාරේ පෙනෙන දේ තුල රන් රිදී මුතු මැණික් ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් පරිහරණය කළ හුරු අපේ මනස තියෙනවා. ඔකට කියනවා කාමාශ්‍රව කියලා. තංගල පෙනෙන දේ ඇතුලේ රන් රිදී මුතු මැණික් තියෙනවා කියලා පෙන්නනවා. මේ ඇත්ත දකින්න බැරි වෙනකොට ප්‍රමාද වෙනකොටම රූපේ කියලා බලපු ගමන් අතීත ආශ්‍රව වේගෙන් ගලාගෙන යනවා. මේ පේන සිද්ධිය ඇතුලේ ගැහණු ඉන්නවා මිනිස්සු ඉන්නවා තරුණයෝ ඉන්නවා බාලයෝ ඉන්නවා ළමයි ඉන්නවා සත්ත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා දරුවා මොනුපුරා ඉන්නවා මේ මම ඉන්නවා කියලා ඇසුරු කරපු හුරුවක් තියෙනවා. ඔකට කියනවා දිත්ත ආශ්‍රව කියලා. ප්‍රමාදෙච්ච ගමම්ම ওই බොන්නම අපේ ඔළුව දිරෙනවා. මේ හේතු ටික නිසායි පෙනෙන්නේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා පෙන්න ගන්න බැරි වෙච්ච ගමම්ම රූපේ කියලා බලනවා. බලපු ගමම්ම මේ පේන සිද්ධිය ඇතුලේ මූදවල් ගංගා වැව් පොකුණු ගස් ගල් පර්වත බලපු බහැර තියෙන දෙයක් ඇසුරු කරපු බවාශ්‍රය අපේ මනසේ තියෙන මේ චිත්‍රය ඇත්ත වෙනවා මේ චිත්‍රය චිත්‍රයේ ඇතුළට අපි යනවා අජ්ජෝසය චිත්තති ආශ්‍රවලට මේ පේන දේ ඇතුලේ රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් යාන වාහන තියනවා දුව පුතා ඉන්නවා ගංගා ඇලදෙල පොකුණු තියනවා කියලා ලෝකයක් නිර්මාණය වෙනවා. නමුත් ඕගොල්ලන්ට නිවන කියන්නේ චූටි දෙයයි. ඇහැ නිසා රූපය නිසා රූපේ යටට දාන්නේ. වෙන දෙට රූපේ කියන්නේ. ඇහැ නිසා රූපේ නිසා චක්කු විඥානය නිසා මේ රූපයක් පේනවා. හොඳට දන්නවා. පේන දෙයට මම හිතින් කියින් කියින් කරනවා කියලා දැක්කපු ගම මේ පේන සිද්ධිය ඇතුළේ තියෙන සම්පූර්ණ ශුන්‍යතාවය. මේ පේනවා කියන එක ඇතුළේ දේවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මුකුත් නැහැ. මිනිස්සු ස්ත්‍රී පුරුෂයෝ ගෑනු දරුවෝ මුකුත් නැහැ. මූදවල් ගංගා ඇලදොළු මුකුත් නැහැ. මට පේන දෙයට මූද කියලා හිතනවා. මට පේන දෙයට මනුෂ්‍ය කියලා හිතනවා. මම අනිත් පැත්ත බලනකොටම මම දන්නවා මට දැන් වෙන දෙයක් පේනවා කියන්නේ එහෙනම් දැන් ඇහැ වෙන රූපයක ගැටිලා ඊට අනුගතව හිපදිලා දැන් ඒ වෙන වස්තුවක් පේන්නේ. ඒ කියන්නේ කලින් ඇහැයි රූපයයි දෙකේ සම්බන්ධය නැති වෙලා ඒ හිත නිරුද්ධ වෙලා පෙනෙනකම නිරුද්ධ වෙලා නේද කියන ඕන කියනවා. එහෙනම් මම ඉස්සෙල්ලා හිතුවේ කිව්වේ කිව්වේ පෙනෙන දෙයට. එහෙනම් ඒ ඒ ඒ ඇහත් අනිත්‍යයි, ඒ රූපයත් අනිත්‍යයි, චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ නිසා පෙනිච්ච දෙයත් අනිත්‍යයි, පෙනෙන දෙයට හිතුව දෙයත් අනිත්‍යයි කියලා දන්නවා. මට වෙන දෙයක් පේනවා කියන්නේ දැන් ඉස්සෙල්ලා හැඩසටහන නෙමෙයි. ඒ කියන්නේ ඇහැ වෙන රූපයක ගැටලා වෙන රූපයක් ඇහි ගැටලා හිත එහෙනම් ඊට අනුගතව ඉපදිලා දැන් මේ පේන්නේ. දැන් මේ පේන දෙයට කියනවා මම ජනේලේ දොර කියලා කියනවා. මේ පැත්ත බලනකොට මම දන්නවා දැන් මට වෙන දෙයක් පේනවා කියන්නේ ඇහැ දැන් වෙන රූපයක ගැටිලා හිත ඊට අනුගත ඉපදලා දැන් වෙන දෙයක් පේනවා. ඒක නිශ්චලලා. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිසා මට යමක් පෙවුණා නම් පෙනීම පෙනුන දෙයට මම ජනේලේ දොර කියලා කිව්වනම් ඒ ඇහැ නැති වෙනකොට රූපය නැති වෙන චක්කු විඤ්ඤාණ නැති වෙනකොට ඒ පෙනුනකම නැති වෙලා මට ඒ වෙන දෙයක් පෙනුනට අර පෙනුන Tamanට දෙපොලක පෙනීම නැති වෙනවද? මේ දේ පේනකොට අනිත් දේ පේන්නේ නැහැ. මේ දැන් කතා කරන බහැර දෙයක් නෙමෙයි. මං ගැන. මට පෙනෙන පෙනෙන දේ. එහෙනම් මම ඉස්සෙල්ලා පෙනුණු දෙයට නම් හිතුවේ කිව්වේ කෙරුවේ මම හිතපු කියපු කරපු දේ පෙනිච්චකම නිරුද්ධ වෙලා කියන එක තේරෙනවා. දැන් මට මේ වස්තුව පේනකොට මේ හැ රූප චක්කු ඉන්න නිසා මේ පේන්නේ. කිනු දකින්න. එතකොට එයාට මොකක්ද දන්නවද වෙන්නේ? මේ ඇහැ රූප චක්කු විඥානය කියන ටික නිසා පෙනෙනවා. පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා කිව්වහම මම තියෙන දෙකක් දැක්කා නෙමෙයි. මේ ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනකම හදාගෙන ඒ පෙනෙනකම හදාගත් එක්ක ඊගම් දෙන කළා තියෙන්නේ කියලා දකින්න. පැත්තකට යනකොට දැකපු දේ තියෙනව නෙමෙයි. ඇහැ රූප චක්කු විඥාන නැති වෙනකොට මම දැකපු දේ නැති වෙනවා කියලා නෝනා. එතකොට තියෙන දේ තමයි මොකද්ද දන්නවද? තමන් ඉන්නේ තමන් එක්ක විතරයි දෙවන්නේක් නැහැ. මටම පෙනෙන ඇහෙන දෙයට මම හිතලා කියලා කරලා තියෙනවා මිසක මම තියෙන රූපයකට සද්දයකට හිතලා කියලා කරලා නෙමෙයි. එතන තියෙන සියුම්ම දේ තමයි ඇහැ රූප චක්කු විඥානය කියන ටික හේතුයි ඒ ටික යටට දාලා ඒ නිසා රූපයක් පෙනෙනවා සද්දයක් ඇහෙනවා කියන අර්ථය උඩට ගන්න. අපි හැම වෙලාවෙම හැමදාම හිතින් කින් කිරින් කළා තියෙන මොකේදද? හොඳට බලන්න රූපයකට හිතින් කින් කිරින් කළා තියනවද? මට පේන දෙයට හිතින් කින් කිරින් කළා තියනවද? ඔබ ශබ්දයකට හිතින් කියින් කියින් කරලා තියනවද ඔබට ඇහෙන දෙයට හිතින් කියින් කියින් කරලා තියනවද කියලා බලන්න. ඇහෙන දෙයකට නම් හිතින් කියින් කියින් කරලා තියෙන කනයි ශබ්දයේ සෝත විඥානයයි හේතුයි ඒ නිසා ඇහෙන. එහෙනම් ඇයි ඇහෙන දෙයි මනෝ විඥානයෙන් මිදලා තියෙන්නේ. ඔබ ශබ්දයකට හිතින් කියින් කියින් කරුවා නම් ඒ ශබ්ද කොහෙද තිබ්බේ කොහොමද ඒ ශබ්දයකට වින්දේ කියන එක වෙනම පෙන්වන්න. ඒකට න්‍යායක් නැහැ. නේද? එතකොට මම අද කියවපු දේ නොතේරුණත් මෙන්න මේ කාරණාව බලා ගන්න. ඒකාන්තයෙන් මේ දර්ශනයෙන් හිටියොත් මෙතන තියෙන දේ හොඳට බලන්න. ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටිලා ඒ දෙන්න උපකාරයි හිතේට අනුගත උපදින් ඒ නිසා අපිට වස්තුවක් පේනවා. පේන දේ අපි මනෝවිඤ්ඤාණය විඳින්නේ කිව්වහම ඇහැ රූපේ අපිට අහලකටත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ ආද්‍ය රූප කියන එකත් අහලකටවත් ඇසුරු වෙන්නේ ඊට පස්සේ රූපයක් විඳිනවා රූපයක් හඳුනනවා රූපයක් හිතනවා කියන සිද්ධියක් හම්බ වෙයිද අපිට? නිකුත් හම්බ වෙන්නේ රූපයක් හම්බ වෙන කෙනාට මේ රූපය කියලා දැක්කොත් නම් ওই රූපේ විඳින්න පුළුවන්. රූපේ හැඩේ හඳුනන්න පුළුවන්. රූපෙට හිතන්න පුළුවන් නේ. දැන් රූප කියන ටික වැය වෙලා පේනවා කියන සිද්ධියක් නම් එන්නේ. අර නාමවත් රූප දෙකකින් එකක්වත් තියෙනවද? එතකොට කනටත් එහෙමයි නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි. හොඳට බලන්න කය බාහිර වස්තුව කයට ගැටෙනවා. කය බාහිර වස්තුවට ගැටෙනවා. ওই දෙන්න තියෙන තැනට හිත යෙදෙනවා. ඒ තුන්දනානුසයි අපිට සීතක් හෝ උෂ්ණයක් හෝ දුකක් හෝ සැපක් හෝ දැනෙනකම එන්නේ. ඒ කයට දැනෙන සැප හෝ දුක්කම නෙමෙයිද අපි විඳින්නේ කියලා බලන්න. අපිට වෙනම බාහිර කය හෝ පොට්ටබ්බේ හෝ විඳින්න කියලා හම්බ වෙනවද? නෑ. අර ටික නිසා ඇතිවෙන සැප හෝ දුක් හෝ භව නෙමෙයිද අපි විඳින්නේ. පොට්ටබ්බේ නෙමෙයිද විඳින්නේ. පොට්ටබ්බේ කියන්නේ කායයි පොට්ටබ්බයයි කාය විඥානය කියන ධර්මතා ටික නිසා අපි පොට්ටබ්බේ කියන එක මෘතයක් හැටියට දැනීමක් හැටියට කයට දැනුණු දේ විඳිනවා. හැබැයි දැනුණු දේ කියන්නේ පොට්ටබ්බ නෙමෙයි. මම අර තව පැත්තකින් කියන්නේ අපිට කයට කවුරුන් ලීයකින් ගැහුවොත් කය ලීයේ වැඩිලා හිත ඊට අනුගතව යෙදිලා ඒ නිසා ඇති වෙන වේදනා ගතියක්ම අපි විඳලා තියෙනවා මිසක බාහිර වස්තු විඳලා නැහැ නේ. ආන් ඒ වගේ අර්ථයක් තමයි ඇහැටත් මේ කියන්නේ. එතකොට හරියට බැලුවොත් නියමම ඇත්ත තමයි කවමදාවත්ම යථාර්ථය හැමදාම පැවතුණු පවතින ඇත්ත තමයි අපි ඇහැ පරිහරණය කළාම නැහැ රූපය පරිහරණය රූප පරිහරණය කළාම නැහැ නාම පරිහරණය කළාම නැහැ රූපේ අන්තයක් නාමයේ අන්තයක් රූපේ මායාවේ භූමිය නාමයේ මායාවේ භූමිය හැබැයි මේ නාම රූප දෙකේ නාම රූප දෙකෙන් මිදෙන්න අපි දන්නේ අච්චෙජ්ජි තණ්හං විද නාම රූපේ මේ නාම රූපයේ තණ්හාව විඳින්ද කියලා පෙන්නේ මොකටද? ඔන්න ඔය නාම රූප දෙක යටට දාලා විඥාන මැජ්ජේ. මේ නාම රූප දෙක නිසා මොකද වෙන්නේ? පෙනෙනවා. පෙනෙනවා කියන එක දර්ශන කෘත්‍යය. මොකද්ද? විඥානයේ කෘත්‍යය. නාම රූප දෙක නිසා ඈත් රූපයක් දෙක රූපේ නාම ධර්ම ටික නාම නාම රූප දෙක නිසා විඥානය කියන්නේ මොකද්ද? රූපයක් දැනගන්නවා කියන එක. රූපයක් දැනගන්නවා කියන්න එකට ප්‍රඥාක්ෂියක් රූප දකින්නවා කියන එක. දකින්නවා රූප දකින්නවා කියන දර්ශන කෘත්‍ය කරන්නේ මොකෙන්ද? චක්කු විඥාන සිතේ. නාමයේ එකාන්තයක් රූපයේ එකාන්තයක් නාම රූප දෙක නිසා විඥානය දකින්නවා. රූප දකින්නවා කියන සිත්තේ අත්දැකීමයි අපිට හම් වෙලා තියෙනවා. නාමයන්ට අහුවෙන්නත් බෑ, රූපයන් මේ අන්තය අහුවෙන්නත් බෑ. ඒ දෙක නිසා රූපයක් දකින්නවා, දකින්නවා කියන කම වෙන්නේ මොකෙන්ද? හිතෙන්. එහෙනම් දැක්කපු කම තමයි මනෝවිඤ්ඤාණයට අහුවෙන්න ඕනේ. ඔබට පේන දෙයක හිතනවා කියනවා කම. මේ නාම රූප දෙක විඳනකොට මොකද වෙන්නේ? පිරෙන කම නිරුද්ධ වෙනවා. මෙහෙම කළොත් අපි මායයෙන් විදෙන්න වෙන මොකුත් නෑ නෙමෙයි. රූපයේ විඥාන ටිකියක් වේදනා සංඥා සංකාර විඥාන සංකාර කියන්නේ නාම කියන විඥාන ටිකියක් විඥානේ පිහිටන තැන් මේ නාම රූප දෙක අන්තවලට දැම්මේ ඕක විඥානේ පිහිටන්න පුළුවන් තැන. ওই නාම රූප දෙකෙන් එකක්වත් අපිට අහුම් නැත්තම් විඥානෙට විඥානේ පිහිටනවා කියලා එකක් තියෙනවද? චක්කු විඥාන මට්ටමේ අත්දැකීම මනෝ විඥාණයෙන් ගනුදෙනු කළා අපි මේ තියෙන්නේ. සෝත විඥාන මට්ටමින් සද්දයක් ඇහෙනවා. සෝත විඥාන මට්ටමේ විඥානයේ අත්දැකීම මනෝ විඥානට අල්ලා දීලා මේ තියෙන්නේ. අන්තිමට මේ කළා තියෙන එක. එතකොට කන ශබ්දය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශබ්දයේ විඳලා හඳුනලා හිතලා දැනගත්ත කියන සිද්ධියක් හම්බ වෙන්නේ නැහැ. රූපයක් දැනගන්නවා කියන සිද්ධියක් හම්බ වෙන්නේ එයාට හම් වෙන්නේ මොකක් නිසාද? මේ නාමයේ රූපය ඉදක නිසා ඇහෙනවා කියන සිද්ධිය. ඔන්න ඔය ටික නොතේරුනොත් එකපාරටම ඔක්කොම කියන්න බෑ. හැබැයි මේ සිද්ධිය අතහරින්න එපා. හොඳට හොයන්න. නැවත නැවත හොයන්න. ඒකාන්තයෙන් නොබෝ දවසක මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න පුළුවන්. මොකද ඔය ටිකේ එක න්‍යායක් ওই වගේ ඉගෙන ගන්න. ඉගෙනගෙන මම ඇහැටත් රූපෙටත් දෙකට අහුවෙන්නේ නැති වෙන්න විඥානයේ මැද හිටින විදිහට හික්මෙනවා. රූපයක් බලන ගානේ මේ රූපේ කියලා යන්න දෙන්නේ නැහැ. මේ ඇහැ කියලා යන්න දෙන්නේ දන්නවා එහෙම කිව්වොත් තණ්හාව හික්මව ගන්න බෑ. එහෙනම් රූපයන්තට යන්න දෙන්නේ නැතුව නාමාන්තට යන්න දෙන්නේ නැතුව මේ නාම රූප ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසා පෙනෙනව නේද? පෙනෙන දෙයට මම හිතින් කියින් කියින් කරනව නේද? ඇහැ රූප චක්කු විඥාන නැති වෙනකොට පිළිනකම නැති වෙනව නේද? ටික ටික තාම ලොකු අර්ථයක් ගන්න ගිරව කියනවා වගේ ටික ටික හික්මෙනවා. ඒ හික්මීම ටික ටික ගැඹුරට යනවා. ටික ටික වැඩි වෙනවා. වැඩ කටයුතු කරද්දී යන්ති යන්ති දැන් ටික ටික හික්මෙනවා මොකේද? නාම රූපාන්තයට යන්නේ නැහැ. නාමාන්තයට යන්නේ නැහැ. විඥාන මජ්ජි. විඥානයේ අධ්‍යක්ෂින් විතර කතු වෙන විදිහට. සද්දයක් ඇහෙනකොටම වෙනද වගේ අන්න බල්ලෙක් කෑ ගහන සද්දේ අන්න කවුද කතා කරන සද්දේ කියලා ලෝකේ කතා කරුවොත් ටක් ගාලා Taman නුවණින් හරි බලනවා. වෙනද වගේ යන්නේ. එයා ටික ටික හුරු වෙනවා හික්මෙනවා. දැන් හික්මෙන්න ඕනේ. මොකද ඉන්නේ මායාවේ භූමියේ. තණ්හාව ඇති වෙන තැන තණ්හාව නැති වෙන ටික ටික හික්මෙන්න ඕනේ. ආශ්‍රව ගෙවෙන්න හුරු වෙන්න හුරු වෙන්නට ඕනේ. ඇහෙනකොටම කන නිසා, ශබ්දය නිසා, සෝත විඥාන නිසා මට ඇහෙනවා. ඇහුණු දෙයට මම බල්ලෙක් කෑ ගහන සද්දය කියලා කිව්වා නේද? කන ශබ්ද සෝත විඥාන නැති වෙනකොට ඇහෙනකම නැති වෙනව නේද කියලා බලනවා. ශබ්දේ කියලා බහැරට යන්න දෙන්නේ නැහැ. දන්නවා ශබ්දේ කියලා බහැරට ගිය ගමන් ආශ්‍රව ගොන්නක් වෙනවා කියලා දන්නවා. ගඳ සුවඳ දැනු නාසයයි ගන්ධයයි ගාන විඤ්ඤාය නිසා මේ ආග්‍රහණයක් දැනුණා. මුඛයක් දැනුණා. ගඳ සුවඳ දැනෙන කමක් ඇති වුණා. නාසයයි ගන්ධයයි ගාන විඤ්ඤාණය නැති වෙනකොට මේ ගඳ සුවඳ දැනෙන කම නැති වෙනවා. මට දැනෙන ගන්ධයට කැවුම් සුවඳ කිව්වා. මට දැනෙන ගන්ධයට මල් සුවඳ කිව්වා. මට දැනෙන ගන්ධයට හඳුන් පුරු සුවඳ කිව්වා. එයා අනේ හඳුන් කුරු සුවඳක් මල් සුවඳක් කියලා බහැරට යන්නේ දිවයි රසයි ජීව විඥානයයි නිසා මුතයක් දැනෙනවා රසක් දැනෙනවා Tamanට දැනෙන ඔබට දැනෙන දෙයක තිත්ත රසයි කිව්වා ඔබට දැනෙන දෙයට අඹුල් රසයි කිව්වා ඔබට දැනෙන දෙයට පැණි රසයි කිව්වා ඒ චිත්ත රස වූ රූපයක් ඇඹුල් රස වූ රූපයක් පැණි රස වූ රූපයක් බහැර තියනවා නෙමෙයි ඔබ රසයි කියලා කිව්වේ දිවයි රස ධාතුවයි ජීවා විඥානයයි නිසා ඔබට දැනෙන මුතයට ඔබට දැනෙන දැනුමටයි ඔබ පැණි රස කියලා කිව්වේ එතකොට බාහිර පැණි රස කියලා එකක් නැහැ ඔබට ඒ තුන්දෙනා නැති වෙනකොට ඔබට දැනුම රසය ඉවරයි. ආය බහැර මෙහෙම මෙහෙම රස තියෙනවා කියලා බාහිරට යන්න බෑ. කායයි පොට්ටබ්බයයි කාය විඥානය නිසා ඔබට සීතලක් හෝ උෂ්ණයක් හෝ මිහිරි බවක් හෝ අමිහිරි බවක් දැනුණා. ඔබට දැනුණු දෙයකයි හරි මිහිරි හරි අමිහිරි හරි සීතලයි හරි උෂ්ණයි කියලා කිව්වේ. බහැර සීතලක්වත් බහැර උෂ්ණයක්වත් බහැර මිහිරි දෙයක්වත් අමිහිරි දෙයක්වත් වෙනව නෙමෙයි. බාහිරට යන්නෙම නැහැ. තම මේ හේතු ටික නිසා තමන් තුන්නේ. මනස ධර්මාරම්මනත් මනෝවිඥානියත් නිසා ඔබට මතක් වුණා. මනස ධර්මාරම්මනත් මනෝවිඥාන නැති වෙනකොට නැති වෙනවා. බහැර අම්මා මතක් වුණා, ගෙදර මතක් වුණා නෙමෙයි. තමන් තුළ. ඔබට මතක් වෙච්ච දෙයට ඔබ සිතින් දින් කිරීම කරනවා. අන්නේ ඒ විදිහට මේ ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් ticket හොඳට සිය තබන්න. එතකොට ඔබ මායයට අහු වෙන්නේ ක්ෂේත්‍රය කියලා කියන්නේ දැන් මේක හැම වෙලාවෙම ඔබ මේ ජීවිතේම දුක නිවා ගන්න ඕනේ නම් තණ්හාව නැති කරන්න ඕනේ නම් තණ්හාව ඇති වෙන ප්‍රදේශයටවත් යන්නේ නැතුව ඒ පැත්තේ විෂ ගිය කෙනෙක් නිර්පද්දිතව එන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්න තියෙන පලාතට තණ්හාව කියන එකේ විෂ දෝෂිත බයයි. තණ්හාව ඇතිවෙන ජරා මරණ දුකට ගහගෙන යනවා. ඒ හින්දා තණ්හාව ඇති වෙන්න පුළුවන් දෙයක් අහලකින්වත් යන්න බයයි. ඇහැ රූපේ හතුරෙක් වදකෙක් වගේ ළඟින්වත් යන්න බයයි. ඔබේ අහලකටවත් තණ්හාව ඇති වෙන වටපිටාව එන්න දෙන්නේ නැතුව හැම වෙලාවෙම හික්මෙන්න වෙනවා. අන්න එහෙම හික්මෙන කෙනා ශේත කියනවා. එයාම ලෝකයෙන් ඈතර වෙනවා දවසක. අද හික්මනවා එයා ලෝකයෙන් ඈතර වෙන්න. ඒ හින්දා ඈතර වුණා කියනවා. ඈ රූපේ ලෝකේන ඕක ඇතුලේ ඉන්න කෙනා කොහොමද ලෝකුත්තර වෙන්නේ? නේ? එතකොට හැම වෙලාවෙම එයා එක දෙයයි දකින්නේ. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා ඵලයේ ඇතුලේ හේතුට. හේතු ටික නැති වුණොත් නැති වෙනවා. ඔය ටික විපරිත නැතුව හොඳට නෝනේ මම බලන්න ඕනේ. එච්චරයි. ඇහැ රූප චක්කු විඥානයේ නිසා නැත්තම් රූපේ උපකාරයි ස්පර්ශයට ස්පර්ශ උපකාරයි නාමයට නාම රූප දෙක උපකාරයි පේන්න. රූපේ වෙන් වෙනකොට නාම ධර්ම බිඳෙනවා. නාම ධර්ම ටික නැති වෙන නාම රූප දෙක නැති වෙනකොට හිලෙනකම නැති වෙනවා. හැම වෙලාවෙම ස්කන්ධ ටිකේ ඇතිවීම නැතිවීම බලනවා. කෙටි කරලා ගන්නවා. එයා දන්නවා මෙහෙම රූපේ කියලා බැලුවොත් සිහි නැතුව ඇත්ත පෙන්වන්න මුලා වෙලා රූපය කියලා බලන මට්ටමක හිටියොත් ගොඩ යන්නේ නැහැ මේක අපේ කියලා දන්නවා. මොකද රූප කියලා බලපු ගමන් මේ ජීවිතේ නෙමෙයි අනන්ත අපරිමාණ සංසාරක එක එක විදිහට රූප ඇසුරු කරපු හුරු දිනන අපි ගාව ඔක්කොම ගලාගෙන යනවා. රූපයට කෙලින් ඍජුව මූණ දීලා තණ්හාව හෙඳිනවා කියලා හොල්ලන්නවත් බෑ අපිට. හොඳට මතක තබා ගන්න. එකම දෙයයි අපිට කරන්න පුළුවන් තණ්හාව නැති කරන්න මේ ආර්ය අෂ්ටාංග සම්මා දිට්ඨිය රූපේ ඇති කරන ටික ගලෝලම දානවා. අසුචි ටික අසුචි ටිකක් තියෙනවා. ඕක අල්ලලා දාන්න කියලා අක්ෂ දැම්මොත් කලින්ම අසුචි ටික අයින් කරන්න ඉතල අපේ ගැවිල ඉවරයි. ඒ හින්දා අපි අසුචි ටික නෙමෙයි අසුචි ටික තියෙන වැලි ටිකත් එක්ක මේක යටින්ම සවල ගහලා අරගෙන අල්ලවිසිකොත්. අසුචි ටික ගෑවෙන්නවත් දෙන්න. ඒ වගේ තණ්හාව නැති කරන්න කියලා අත්ත දාපු ගමන් තණ්හාව කියන එක ඇඟ පුරාම ගෑවිලා. ඒ හින්දා තණ්හාව තැවරලා තියෙන භූමියත් එක්කම යටින්ම සවල ගහලා අල්ල වීචි කළා. මොකද්ද තණ්හාව තියෙන භූමිය? ඇහැ, රූපේ, කන, ශබ්දේ ওই ටිකත් එක්කම. ඒකට කියන්නේ මොකද්ද? පොඩි දෙයක් හේතුඵල ධර්ම. ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය නිසා රූපයක් පේනවා. පේන දෙයට මම හිතනවා කියනවා කරනවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණයට පෙනෙන දේ නැති වෙනවා. පේන්නේ රූපේ, පේන්නේ ඇහැට කියලා මේ හේතු ටික ඵලයට දබන්නේ නැහැ. ඵලයේ ඇතුළේ හේතු දකින්නේ නැහැ. කනයි ශබ්දයේ සෝත විඥාන නිසා ඇහෙනවා. ඇහෙන්නේ ශබ්දේ, ඇහෙන්නේ කනට කියලා ඇහෙන සිද්ධියට හේතු ටික පෙන්වන්නේ ඇහෙන සිද්ධිය ඇතුලේ. කනයි ශබ්දයේ සෝත විඥානේ හම්බ වෙලාම නැහැ මට කවදාවත්. ඒ ටික යෙදිලා වැයවිලා ඇහෙනවා. හැබැයි හේතු හම්බලා. ඇහෙනක නැති වෙනකොට මොනවායි මේ හේතු ටික නැති වෙච්ච නිසායි ඇහෙනකම නැත්තේ කියලා. ඔන්න ওই විදිහට තණ්හාව ඇති වෙන්න තියෙන පොළොවම උගලලා දාන. ඔන්න ওই විදිහට හිටමෙනවා. කෙනෙක් හිටමුනොත් ඒකාන්තයෙන් ශේකයි කියනවා යාට. එයාට එදා ඉඳන් මගක් තියෙනවා, ශේක භූමියක් තියෙනවා. ශේක භූමියක් කියලා කිව්වේ හිටමෙන්න තව තැනක් තියෙනවා. ලෝකයට ඇහැ ඇසුරු කරන්නේ නැතුව, රූපය ඇසුරු කරන්නේ නැතුව, කන ඇසුරු කරන්නේ නැතුව, ශබ්දය ඇසුරු කරන්නේ නැතුව ඉන්න තැනක් නැහැ. යන්න වෙන තැනක් ඒ හින්දා ඇහැ රූපේ කන ශබ්දේ යාගේ පොළොව යාගේ භූමිය ඒක ලෝකේ. එයාට කියනවා ලෝකයා කියලා. ශීක කියන්න කෙනාට වෙනම පොළොවක් ලැබෙනවා. එයාට හික්මෙන්න තැනක් තියෙනවා. ඇහැ ලෝකේ රූපේ ලෝකේ කන ලෝකේ ශබ්දේ ලෝකේ ඕක මායя. ඕක ඇතුළෙම තමයි ওই දුක හදන හේතුව තියෙන්නේ. ඕක ඇතුළේ තියෙන දුකයි දුකට හේතුවයි. එහෙනම් ඕකට යන්න එපා. ඕකේ තණ්හාව වලින් කරපන්. ওই තණ්හාව ගලවලා මෙන්න මෙහෙම වාසය කරපන් කියලා සම්මාදිට්ඨි බුදුරජාන් වහන්සේ මෙන්න මේ ආර්ය භූමියක් දෙනවා. මේ හේතු ටික යටට දාලා ඵලයක් හැදෙනවා. හේතු නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා. ඵලය කියලා කියන්නේ හේතු එකක් එක්කුත් නෙමේ හේතු ඔක්කොමත් නෙමේ හේතු නැතුවත්. හේතු ටික නිසාම හටගත්ත ඵලයේ හේතු නැති වුන් නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගාන විද්‍යති. තාපත්තකේ යේ ධම්මා හේතු පබවා තේසං හේතු තතගතෝ යම් ධර්මයක් හේතු නිසා හටගත්තා නම් ඒ ධර්මයක හේතු ටිකේ තථාගතයන් වහන්සේ දේශනා කරන මොනවද? දිට්ඨි සුත්ත මුත්ත විඤ්ඤාත කියලා යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් ඒ ධර්මයට හේතු ටික තථාගතයන් වහන්සේ කියනවා. තේසං කිය නිරෝධෝ ඒ හේතු නැති වෙනකොට ඒ ධර්මයන්ගේ නැතිවීම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඔච්චරයි. ඔක අහහපු පමණකින් ධිට්ඨි සම්පන්නයි. එදා උපතිස්ස පරිබ්‍රාජක ඔච්චරයි ඇහුවේ. අදත් ඕගොල්ලෝ ඕක අහගත්තත් අහගත්ත පමණකින් ධිට්ඨි සම්පන්න වෙන්න පුළුවන්. වෙන්නේ නැද්ද? ඒ දර්ශනය තුල තිබිලා තියෙනව නේද මුළු ලෝකෙම හොදලා දාන්න. රූපේ අන්තෙම අතහැරලා නාමයේ අන්තෙම අතහැරලා දාන දර්ශනයක් ඒ කිටි වාක්‍ය තුල. ඒක තමයි වෙන්නේ. අදත් ඕගොල්ලන්ට ওই ධර්මයේ ওই දර්ශනය අහපු පමණකින් දිට්ඨි සම්පන්න වෙන්න පුළුවන්. යේ ධම්මා හේතු පබවා යම් ධර්මයක් හේතු නිසා හට ගන්න ඒ ධර්මෙට හේතුව. මොකද ධර්මය? මතක දකින්න දේ දැකීමක් පමණයි. අහන දේ ඇහිමක් පමණයි. නාසයක දිවට ශරීරෙ දැනෙන දේ දැනීමක් පමණයි. දැන ගැනීම දැන ගැනීම පමණයි. මොකද ඒ තුල නෑ ආය දකින දේ තුල ආය ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඥාන නැහැ. දකින දේ තුල ඇහෙන දේ තුල කන, ශබ්ද, සෝත විඥාන නැහැ. ආය තෙනෙන දේ තුල ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ගංගා වැව් පොකුණු නැහැ තේන සිද්ධිය ඇතුලේ සම්පූර්ණ ශුන්්‍යතාවය හේතු ටික නිසා පේනවා වර්ණ සතාන මේක ඇතුලේ දීව් වැව් පොකුණු ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ නැහැ අන්නේ පෙනෙනදී පෙනීමක් පමණක් වුණොත් එකල්හි ඔබ මෙලොවට අයිති නැහැ. ඔබ පරලොවට අයිති නැහැ. මෙලොව පරලොව දෙයතර අතරටම අයිති නැහැ මේ දුකේ අවසානය කියලා පෙන්වනවා. ඔබට දිත්තේ දිත්තමත්තන් වුණොත් ඔබ මේ ලෝකේ කාම ලෝකේ යම් කෙනෙක් නම් එයාට අයිති නැහැ. ඔබ පරලෝකෙට එහෙම නැත්නම් වෙන ලෝකයකට, භ්‍රම ලෝකයකට, අරූපී ලෝකයකට වෙන කොහාට ලෝකයකට අයිති දෙයක්වත් නැහැ. එහෙනම් අන්තරාභවයේ මේ දෙකටම නැතුව නැද? එහෙම එකකට අයිති. දුකේ අවසාන. ඒ කියන්නේ ওই ටිකට ලෝකෙකින් පණවන්න බෑ. ඔකට කියනවා ලෝකෝත්තර භූමිය කියලා. ශේක භූමිය කියලා. මෙන්න මේ දර්ශනය අහගත්ත කෙනාට වෙනම පොලොවක් ලැබෙනවා ශේක පොලොව කියලා. අපරියාපන්න භූමිය කියලා භූමියක්. ඒක තමයි ditthි සුතමුත විඤ්ඤාත කියන්නේ. එතන ඉඳලා තමයි මායයට පහර දෙන්නේ. එතන ඉඳලා තමයි තණ්හාව ඇති වෙන පැත්තට අහලටවත් යන්නේ බයයි. පංච උපාදාන ස්කන්ධය ඇහැ රූප දකින්න මොකක්ද දන්නවද? අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්, වදකේ, හතුරේ දුකට මුලක් හැටියට පංච උපාදාන ස්කන්ධය දකින්න යන්නේ නැහැ පැත්තට. තණ්හාව කියන්නේ ශල්‍යයක් හැටියට, ශස්ත්‍රයක් හැටියට, ඕගියක් හැටියට, සැඩ පහරක් හැටියට දකිනවා. මේ මෙතන ඉන්න හිඳයි. ඒ නිසා මම මේ කතා කරපු ටික ගැඹුරුයි. මේ දර්ශනයට උපකාර පිණිස ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද තව ඉගෙන ගන්න. හොඳට මතක තබා ගන්න අද සිල් අරගෙන ගෙදර ගිහිල්ලා සිල් රෙදි ටික නමලා බෑග් එකේ දාලා ආයෙත් ඊගව පොයේ ඉස්සෙල්ලා දවසට සිල් රෙදි ටික හොදගෙන එනවා වගේ අද බණ ගහලා ගිහිල්ලා පැත්තකට දාලා ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නවා ආයෙත් බණක් කියනවා කිව්වම අහනවා එනවා වගේ වෙනක කළා ජීවන සසරක් නෙවෙන එක අද ආවේ ඕගොල්ලෝ ශේක ප්‍රතිපදාවක් අරගෙන යන්නේ තණ්හාව දුරු කරගන්න හික්මෙන්ද න්‍යායක් ඉල්ලගෙනයි. බණහන් දෙනවා කියන්නේ ඒකට. දුක නැති කරගන්න මඟක් දෙන්න මට. තණ්හාව ගෙවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. කියන එකයි මේ බණහනකින් ඉල්ලන්නේ ඔයගොල්ලෝ. දේශකයන් වහන්සේලා කරන්නේ දුක නැති වෙන්න මඟක් දෙනවා ඔයගලන්ට. හික්මෙන්ද ප්‍රතිපදාවක් දෙනවා ඔයගලන්ට. අහගත්තාම ඒ ප්‍රතිපදාව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගන්නවා. අප්‍රමාදීව යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ ඒ අහගත්ත දර්ශනය නිතර නිතර සිහි කර කර සිහි කර කර මායя ගිබීමට යන්නේ නැතුව අද අපි අහගත්තා අද අපිට කියලා දුන්නා රූපේ අන්තයක් නාමයේ අන්තයක් විඥාන මජ්ජේ ඇහැ රූප කන ශබ්ද රූප පැත්තට අහු වෙන්න බෑ යන්න බෑ යොත් තණ්හාව ඉක්මන්න බෑ. මේ රූපය නිසා හිතට දැනෙන වේදනාවක් රූපය හඳුනනකම රූපයට හිතනකම රූපයයි දැනගන්නේ කියලා මේ රූපේ දැනගන්නේ කියලා නාම අහුවෙන්නත් බෑ. මේ සද්දේ විඳිනකම හඳුනනකම දැනගන්නකම කියලා නාම ධර්ම අහුවෙන්නත් බෑ. මේ සද්දේ කියලා රූපේ අහුවෙන්නත් බෑ. එහෙම අහුනොත් තණ්හාව හික්මෙන්නේ නැහැ. තණ්හාව දුරු වෙන්නේ නැහැ. දුරු කරන්න බෑ කියලා ඉගෙන ගත්තා. තණ්හාව දුරු කළ මහා පුරුෂයා කියන තැනට කවදා හරි එන්න පුළුවන් ડોක්ටර් වෙන්න පුළුවන් අද හික්මුණොත් හික්මෙන්න තියෙන මොකද්ද රූපය අහුවෙන්නේ නැති නාමය අහුවෙන්නේ ඒ කිව්වේ හාමුදුරුවෝ කියලා දුන්න එහෙනම් ඒකට උපාය මෙහෙම කරන්න පෙනෙනකොටම තද්දව සිහි කරගන්න ඇත්ත ඇහැ නිසා රූපෙන් නිසා චක්කු විඥානේ නිසා පෙනෙනවා එතකොට පේන දෙයට රැවටලා යන්න බෑ පෙනෙන පෙනෙන දෙයට වේගෙන් අප්‍රමාදීකම කියන්නේ. ඇහැ නිසා රූප නිසා චක්කු විඥාන නිසා පෙනෙනව නේද? පෙනෙන රූපයක් පෙනෙනවා. පෙනෙන දෙයට හිතනවා කියනවා කරන්නේ. ඇහැ නැතිව රූපේ නැතිව චක්කු විඥාන පෙනෙන දේ නැති වෙනවා කියලා පොඩි එක කියනවා වගේ. ලොකු අර්ථයක් ගන්න. රෙදි ටික හොදලා බේසම ගන්න බලනකොටම 탁 ගාලා ඇහැ රූපේ චක්කු විඥාන නිසා පෙවුන පේන එකට බේසම කිව්වා. අනිත් පැත්ත බලනකොට බාල්දිය ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනවා. පේන දෙයට බල්දිය කිව්වා. මේ පැත්ත බලනකොට දන්නවා පේසම කියලා මේ පේන දෙයට බේසම කියවන එහෙනම් බල්දිය කියලා පෙවුණු දේ දැන් නිරුද්ධයි කියලා. ඔහොම කාලයක් යනකොට ওই වචන වල අර්ථය ටික ටික ඕගලම කිදාගෙන බහිනවා. අහුත්වා සම්භූතං හුත්වාන භවිෂති පෙර නොතිබීම හටගෙන හේතු නිසා පෙනෙන කම හටගත්තා. මේ හේතු ටික නැතිනම් පෙනෙන හැන්දි ඉතුරු නැතුවම නැති වෙනවා කියන තැන දැනගන් ගේනවා. කොහේ හරි ඉඳලා යමක් බලලා ආවත් අන්න අතන දැකපු දේ තියෙනවා කියලා අඩි සතහන් එකකින් නෑ ඔයගලන්ට. ඊගාට තව කාලයක් යනකොට සුෂ්ණාව නැමැති දෙවන්න නෑ. රූපේ දැක්කොත් මේ රූපේ බලන්නේ මම කියලා දෙවන්නේක් නිර්මාණය වෙනවා. දැන් මට පේන දෙයට මම හිතලා කියලා කරලා මට ඇහෙන දෙයට මම හිතලා කියලා කරලා තියනවා කිව්වහම විඥානමදි චක්කු විඥාන මට්ටමින් රූප දර්ශනයක් කරගෙන ඒ චක්කු විඥාන සිටී අධ්‍යක්ීමයි මම සිහි කළා කියන්නේ. පැත්තකට යනකොට දැකපු දේ සිහි කළොත් ඕගොල්ලෝ දන්නවා මට පෙවුණු දේ මම කලින් පෙවුණු හිතේ අධ්‍යක්ීම මේ සිහි කරන්නේ. අද වෙන්නේ ඕගොල්ලන්ට රූපේ දැක්කහම වෙන්නේ මොකක්ද දන්නවද? පැත්තකට ගියාම තියෙන රූපේ සිහි කරනවා වගේ තැනකට යනවා. නමුත් මේ හේතු නිසා Tamanටයි පේන්නේ. හේතු ටික නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා කියලා ඉන්නකොට පැත්තකට යනවා. දැකපු දේ සිහි කරනකොට Tamanට එන්නේ මොකද්ද? එන්නේ තියෙන දේ නෙමෙයි කලින් දකපු අත්දැකීම සිහි වෙනවා වෙනවා. එතකොට තියෙන දේ සිහි වෙනවා කියලා බහැරට ලක් වෙනවා. ওই වගේ විශාල අර්ථයකට යනවා මේ ටික අරගෙන. මේ මුළු ලෝකෙම මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන තුන් භවයෙන්ම කිසිදු වෙහසක් නැතුව ඉක්මනට ගෙවලා දානවා. ඕගලන්ට එක වැඩක් නැවත නැවත උත්සාහයෙන් කරන්න තියෙනවා. දැන් තමයි සතිපට්ඨානෙ වටින්නේ. සතිපට්ඨාන කියන්නේ දැන් මේ දර්ශනීයට සිහියෙන් ඉන්න වෙනවා. සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ චතුසත්‍ය පබ්බේ කියලා මේ චතුරාර්ය සත්‍ය සතිපට්ඨානට ඇතුළත් කරලා තියෙන්නේ මේ දර්ශනීය සිහියෙන් ඉන්න එක සතිපට්ඨානටයි අයිති. සතිපට්ඨාන එකම නිවනට මගයි කියන්නේ ඕගලන්ට මේ ඇත්ත සිහි කරගන්න ප්‍රවණතාවයේ මත අන්තෝල්ට යන්නේ නැතුව තණ්හාව හික්මෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා මිසක මේ ඇත්ත සිහි කරගන්න ප්‍රමාද වෙන හැම මොහොතකම ඕගොල්ලෝ මේ පේන්නේ රූපේ, ඇහෙන්නේ ශබ්දේ කියලා පරණ කාමුවටම වැටලා තමයි හැබැයි ඒකෙන් මිදෙන්න සසර ගෙවා ගන්න දුක ගෙවා ගන්න හොඳ උත්සාහයක්. රාදවලදී උත්සාහයක් තියෙන්නට ඕනේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින වැඩ කටයුතු කරන ඕගලන්ට උත්සාහයක් තියෙන්නට ඕනේ. ඒ උත්සාහය කොහොම උත්සාහයක්ද? මේ සම්මා දිට්ඨියට උත්සාහයක් තියෙන්න ඕනේ. ඇත්ත ඇති හැටි දකින්න කමට හොඳ 100ක් මොනක් යොදන්න ඕනේ. මේ හේතු ටික නිසා පෙනෙනවා. හේතු යටට දාලා පෙනෙනවා කියන ඵලය උඩට ගන්නවා. ඇහැ රූප චක්කු විඥාන කියන හේතු ටික නැති වෙනකොට පෙනෙන කම නැති වෙනවා කියලා පෙන්නනවා. පේන දේ එකයි අපිට අනුදිනු කිරුවේ කියලා පෙන්නනවා. හේතු ටික කවදාවත් හම්බුන්නේ නැති බව තමන්ට දැනෙන්න හැඟෙන්න දැනෙන්න ගන්නවා. තණ්හාව තියා තණ්හාවට පලාතෙවත් එන්නේ ඉඩ නැහැ. තණ්හාව කියන එක ඔකට කියනවා මොකද්ද? තණ්හාවේ හිස්සුන් තල්කඳක් වගේ කළා. අභාවයට පැමුණා. මතු නූපදින ස්වභාවයට පත් කළා කියලා. මේ දර්ශනයේ ප්‍රතිඵලය තමයි මොකද්ද? ලෝකයේ ඇහැ රූප පරිහරණය කළා ගොඩනගාගත් පංච උපාදාන ස්කන්ධ දුක දුක ඇති කරන සංහාව කියන මේ ධර්මතා දෙකම පහනම් හෝති ප්‍රහාණය කළා උච්චින්න මූලා ඒවට තිබුණු මුල්ම හිඳලා දැම්මා තාලවත්තු කතා හරටිය කපලා දැම්ම තල්කඳක් වගේ කළා අනභව කතා අභාවයට කරනවා ආයතින් අනුපාද ධම්මෝ මතු නූපදින ස්වභාවයටපත් කළා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද නිරෝධයට තණ්හාවේ අනුත්පාද නිරෝධයට කිව්වා සෝපදිසස නිබ්බාන කියලා. ditthi sutta mutta විඤ්ඤාත කියලා ස්කන්ධ ශේෂයක් තව තියෙනවා. හැබැයි පංච උපාදාන ස්කන්ධ දුකත් ඒ දුක ඇති කරන තණ්හාවත් පිස්සුන් තල් කඳක් වගේ කළා මුලම උදුරලා දාලා අභාවයට පමුණලා නූපදින ස්වභාවයට පත් කළා දිත්තේ වදන්නේ දුක්ඛ සංකරෝ හොති මෙලෝදීම සියලු දුක අවසන් කළා එයාට කියනවා සීනාසය කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා මොකද්ද මේ දික්ටි සුත්ත මුත විඤ්ඤාත කියන පැවැත්ම යන්නේ ඔච්චරයි ඒ ටික දෙහිදෙන දවසක් එනවා ඒ දීර්යන් වහන්සේ පහනක් නුණා වගේ නිවෙනවා එදාට කියනවා අනුපරිශේෂ පරණේකවා දික්ටි සුත මුත විඤ්ඤාතය කියන ධර්මතා ටිකට පැමිණිලා වාසය කළා සියලු පංච උපාදාන ස්කන්ධ දුකත් දුක ඇති කරන සියලුම තණ්හාවක් නැති කළා මුල් උදුරලා දාලා හිස්සුන් තව කඳක් වගේ කළා අභාවයට පමුණුලා මතු නොහට ගන්න ස්වභාවයට පත් කළ වැඩ ඉන්න තැනට කිව්වා සෝපදිශේෂණ බාන. ක්ලේශපත් නිර්වාණය. මොකද ස්කන්ධ ටිකේ මුකුත් නැති කලේ නෑ. ස්කන්ධ ටිකේ තියෙන වැරද්ද විතරයි නැති කලේ. ඵලයේ යටට දාලා හේතු ටික උඩට දාලා ලෝකයා විපල් විපරිතව හිටපු එක හරියට හරි ගැස්සුවා විතරයි කලේ. ඒ නිස්කන්ධ වලට මුකුත් කලේ නෑ. ක්ලේශ පරිනිර්වාණය. ඒ කෙලෙස් ටික නිසා විපරිත සංඥාවෙන් ඇතුළු කරපු ස්කන්ධ දුකක් තියෙනවා නම් ඒකට තමයි ලෝකේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ දුකෙනුත් නිදහස් වෙනවා. විපරිත කෙලස් ටිකෙනුත් විපරිත අදහස නිසා ඇති කරගත් ස්කන්ධ දුකෙනුත් නිදුනා. සැබෑවටම තියෙන ස්කන්ධ ටික පරිහරණය කළා. අන්ත දෙක දුරු කළා. තණ්හා විමුක් මහා පුරුෂයා කියලා යට කියනවා. ශෝක විශේෂ නිබ්බාන. උපදිශේෂයක් තියෙනවා අදික්කසිත මුත විඤ්ඤාත කෙනෙච්චරයි. හැබැයි එතෙන්ට පැමිණිලා එතෙන්ට ඇවිල්ලා නිවන් දැක්කාය මොකද්ද? ලෝකෝත්තරයි ලෝකෙම සියලු ලෝකයන් ඉදිරි දුකම නිරුද්ධ කළ දිට්ඨ ධමෝ. පංච උපාදාන ස්කන්ධ දුකත් ඒ දුක ඇති කරන සංහාවත් කියන දෙකෙන්ම ඇති වෙන දුක වැඩි බර, ගුරු බර, බහතබලා නිවිල සිසිල් වෙලා ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා අන්න ඒකයි සෝපනිසේස නිබ්බාන අපිට යන්නත් පුළුවන් මෙතෙන්ටයි ඒ විදිහට යන්න පුළුවන් මේ වගේ හික්ම වුණොත් ඒ සඳහා මේ දේශනාව ඔබට හේතු උපනිශ්‍රේම වේවා අපි අද මේ දේශනාව තුළ ජනිතච්ච කුසලයන් අනුමෝදන් කටයුතු කරනට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් පින්වතුනුත් මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ ශාසන නාමක ඉෂ්ඨකාරක සීල දිව්‍යෝ මේ පින් අනුමෝදන් කරත්වා දෙවියන්ගේ දිවිසුදු වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධිගේ මුතුන් වෙන සම්සෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ තුන් මුතුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන දවස සාදු කියලා දෙවියන්ට කරත් ඒ වගේම පින්වත් ඔබට ධර්ම ශ්‍රවණය කළා මෙලෝ පරලෝ දිනුව ඇති කරගන්න ඉඩ හසර ලැබෙන්නේ මේ වගේ ධර්ම දේශනාවන් සිදු කරලා අපිට පින් සිදු කරගන්නට ඉඩහසර ලැබෙන්නේ මේ විහාරස්ථානයන් රැකබලාගෙන මේ කටයුතු කරන පූජනීය ගෞරවනීය ලොකු සම්මන්ත්‍රණයි. ඒ නිසා මේ දේශනාව තුළ ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි අපේ ගෞරවනීය ධර්මකෝල ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අපි මේ පින් අනුමෝදන් කරනවා මේ පින් අනුමෝදන් වෙත්වා මේ කුසල ධර්ම අනුමෝදන් වීම පිණිස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ විකාශ සම්පත්‍ය සැලසේවා කරන කියන ශාසන මාමක කටයුතු දියුණු දියුණු කරකට ශක්තිය ධෛර්යය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා බෝධිකී මුතුන් සම්සුත්තා කෙලසා ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙන සියලු කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අපවත් වී වදාලා වූ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දීඥාති ඥාති ධර්ම ශිල්දනාටත් ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණය කරන්ට පැමිණි මේ පින්වත් සියලු දෙනාගම නැසි නම නැසි කාලය යාත්‍රා කළා වූ ඒ මියගේ සියලු දෙනාටත් ඒ වගේම ඔබ අප සියලු දෙනාගේ නියගේ ඥාතින්ටත් දෙමෙන්නට සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වීමෙන් දුකක සිටිනම් දුකෙන් මිදී සපත් භාගයටපත් වේවා සැප සැපයටපත් වීමෙන් උතුම් නිවන සංසෙන්ත මේ ඥාතිත මේ පින් හේතුපාරමී වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සද්ධාර්ම ශ්‍රවණය සඳහා මේක ආකාරයෙන් කටයුතු කරන සූදානම් කළ ලැබති කළ දුන්නු සියලු දෙනාට. ඒ වගේම මේ පින්වත් සියලු දෙනාටත් ගෙවල් දොරවල් වල එන්නට නොහැකිව උදව් උපකාර කළ සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් තුරුන් සතුවනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙල ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලපත දුර වේවා කරන කියන යහපත් අද සියල්ල සාර්ථකව සමුද්ද වෙත්වා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනිසිතන වැඩවදාලා වූ උතුම් වජරාම නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයේදීම සාර්ථක කරගන්නට මේ සියලුම කුසල ධර්ම මේ සෑම දිනකටම උතුම්වම් පිණිස පාරමිතාවක් වේවා නිසාදු හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. ඒ වගේම පින්වතුනි අද වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වන මේ විශේෂ දේශනා මාලාවේ අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දේශනාව සඳහා ප්‍රතිපරදායකත්වයේ සපයනවා චන්දන කුමාරසිරි මහත්මයා උමානි සේරසිංහ මැතිණිය වනිජු කුමාරසිරි තනිජු කුමාරසිරි කියන මේ පවුලේ සියලු දෙනාම මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති දුක් සහගත සසරෙන් ඈතර වීම පිණිස පවතින මේ සද්ධර්මයේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් විසිරුවා හැරලා ඒ අයට ධර්ම අවබෝධය ලබලා දීලා තමන්ටත් ඒ ධර්මය අවබෝධ කරගෙන දුක් සහගත සසරෙන් එතර වෙන්න ඕනේ කියන කලන අදහස ඇතුවයි මේ පින්වත් පිරිස මේ වගේ මේ දේශනාවට සත්භාවයෙන් දායක වෙන්නේ. ඉතින් අපේ මේ පින්වත් චන්දන කුමාරසිරි මැතිතුමා උමානි සේවසිංහ මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ බොහොම සත් අදහස් කීපයකුත් සත් ප්‍රාර්ථනා කීපයකුත් තියෙනවා ඒ තමයි ඒ දෙපළගේම දෙපාර්ශ්වය මියගේ වර්ග પરම්පරාගත ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට ඒ වගේම සුජීවත්ව වාසය කරන පින්වත් සියලු දෙනාට දීර්ඝාස ප්‍රාර්ථනා කරන්නට ඕනේ කියන අදහසයි. ඒ වගේම මේ පින්වතුන් මේ සත්භාවයෙන් මේ දේශනාව සඳහා දායකත්වයේ සපයලා බලාපොරොත්තු වෙනවා චන්දන කුමාරසිරි මහත්මයාගේ පරලෝව සැපත් KDD කුමාරසිරි පියාණන්ට සහ පරලෝව සැපත් කේ.කේ. සෝමාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උමානි සේරසිංහ බිරිඳගේ පරලෝ සැපත් ගුණතිලක සේරසිංහ ආදරණීය පියාණන්ට සහ පරලෝ සැපත් මංගලිකා අලහකොන් මව ඇතුළු සෙසු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ නම් වශයෙන් කිව්වා වූ පින්වත් දෙපළගේ මියගිය දෙමාපියන් ඇතුළු වර්ග પરම්පරාගත සියලු ඥාතීන්ට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ වගේම ඒ පින්වත් පිරිස දුක් ඇති ස්ථානයක සිටියන් දුකින් අත මිදී සපවත් භාවයකටපත් වීමෙන් සැපෙන් සැපේටමපත් වේවා සසරදී කල්යාණ මිත්‍ර ඇසුර ලැබ උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් අපේ පින්වත් ඥාති පිරිසට මේ පින් හේතුපරිස්ත්‍රියම වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ චන්දන කුමාරසිරි මැතිතුමා උමානි සේරසිංහ මැතිණිය වනිදු කුමාරසිරි ධනදු කුමාරසිරිගේ දුව දරුවන් කියන මේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සුව සම්පත්තිය සැලසෙත්වා මේ ධර්ම දේශනා ධර්ම දායාද ධර්ම දානමය මේ කුසල ධර්මය. ඒ සෑම දිනාටම මේ දුක්සහගත සසරෙන් එතර වීම පිණිස දාන පාරමිතාවක් වෙත්වා ඒ සියලු දිනාටම සියලු දිනාම් බලාපොරොත්තු යහපත් සත් අදහස් ප්‍රාර්ථනාවන් සියල්ලම සාර්ථක වෙත්වා සමුද්ද වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ පින්වතුන්ගේ සුජීවත්ව වාසය කරන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම සුජීවත්ව ආශ්‍රය කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ වර්ග પરම්පරාගත තමන් මේ දෙපළගේම සුජීවත්ව ආශ්‍රය කරන යම් ඥාති සමූහයක් සිටිනා ඒ සෑම දිනාටත් මේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගා සිරිසෝ සම්පත්තිය සැලසෙත්වා කියලා අපි මේ දේශනාව තුළින් ජනිත කුසල ධර්මයන් අනුමෝදන් කරනවා සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි Thank you. Thank you.